අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් අපිට පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්න පුළුවන් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ ඊට ප්‍රස්තාව කාලය ලැබෙන විදිහට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ඇතුව අපි උපාසක මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස මා දැන් වසරක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ භාවනා උපදේශ පරිදි ආනාපාන සති භාවනාව වඩමි. පැය භාගයකින් පමණ පටන්ගත් මා දැන් සමහර දිනවල පැය දෙකක් පමණ එක දිගට එක ඉරියව්වකින් රැඳී සිටීමට ප්‍රගුණ කර ඇත්තෙමි. හුලං රැල්ල නාසයේ වැදීමත් ආශ්වාසයේ තරමක සීතල බවත් ප්‍රශ්වාසයේ තරමක උණුසුම් බවත් අත්විඳ ඇත්تمي. එසේම ප්‍රශ්වාසය දිය ඇල්ලක් කඩා හැලෙන ආකාරයට කෙටි වේලාවකින් ගෙවී යාමක් අත්විඳිමි. එසේම ප්‍රාශ්වාසයේදී අල්ලාගෙන සිටි තුලං රැල්ල අත්හැරීමේදී දැනෙන ආශ්වාදය අත්විඳ ඇත්තෙමි. මාහට ඇති ප්‍රශ්නය නම් මෙසේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටීමේදී සිත නොඑක් සිතවිලි කරා ගමන් කරයි. බොහෝ අවස්ථාවලදී මා මේ පිළිබඳව අවධානයෙන් සිටිමි. නමුත් සමහර අවස්ථාවලදී මා පැය එකහමාරක් දෙකක් අතර භාවනාවේ සිට ඇති අතර සිත වෙනත් අරමුණු කරා ගමන් කර ඇති වේලාව එකතු කර බැලීමේදී පැය එකහමාරක් දෙකක් අතර කාලයක් එසේ තිබීමට තරම් සිතවිලි ගලා ආ බවත් ට්‍රැක් කරගත නොහැක මෙන්ද නොගිය බවද විශ්වාසයි. පැය දෙකක් පමණ මා කුමක් කළේදයි මාහට ප්‍රශ්නයකි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ දීලා තියෙන තොරතුරට නොමග යන සුළුයි. නමුත් මම හිතන්නේ බේරම් ගන්න පුළුවන් කියලා පැය කාමරක් දෙයක් ආවිහා කරනකොට පැය කාමරක් දෙයක් මේ හිතවිලි හිතනවායි කියලා. එහෙමද මේක කියන්නේ එහෙම නැත්නම් මේ කියන්න හදන ප්‍රතිශතය වෙනස්ද කියලා මම දැනගන්න කැමතියි. පැය කාමරක් දෙයක් භාවනා කරනකොට ඒ කාමරක් දෙයක්ම හිතවිලි වල ඉන්නේ. එහෙම නැහැ කියන්නේ භාවනාවක් කියන්න බෑක හිතවිලි විතරයි. ඒකද නැත්නම් වෙන මොකද්ද මේ ඉලක්කම් යෙදවීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන්න කියලා මම දැනමත් කැමතියි දැනගන්න. මේ ලියුපු එක්කනයි. ස්වාමිනාස මුළු පැය කමාර දෙකම සිතුවිලි ඉන්නව නෙමෙයි මම ආස්වාස ප්‍රස්වාස දිස බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඒ අතරේම නොදොනවත්වම වෙන සිතුවිල්ලට යනවා. ඊට පස්සේ මම සමහර දැනගන්නවා දැන් සිතුවිල්ලට ගියා කියලා සමහරට ඒක නවත්ත ගන්න බෑ. ඒකෙන් ඒකෙන් තව ආරම්භනකට පනිනවා. එම දිගටම යනවා. සමහර වෙලාවකදී ඒක මට ට්‍රැක් කරගන්න බෑ. හැබැයි ඉඳලා බලනකොට වෙලාමත් බව පය දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. නමුත් එච්චර පිටිවිලි වල ගියෙත් නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ. මොකද්ද වුනේ කියන එක මට කරගන්න අමාරුයි වෙලාවෙදී. ඒක ඒක ඒක වටේ තමයි ප්‍රශ්න කිතිලා තියෙන්නේ මේ පැයකමාර දෙක දෙන එකෙන් මෙච්චරක් වෙලා ඉන්නවා මෙච්චරක් වෙලා හිතවිලි තියෙනවා කියනකොට ඒක අසන්න නොමග යනවා ඊට වෙඩි ප්‍රධාන කාරණා නොමග ඉලා තියෙනවා ඒකයි මේ ප්‍රශ්න ගොනු කරනකොට තියෙන ප්‍රධානම දේ ඒකටයි මම මේ අවධානය යොමු කරන්න හදන්නේ. මට දැනගන්න ඕනේ මේ පැයක් දෙකක් ඉන්නකොට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියන එක. එක දිගට සමින්නවා සමහරලාට 10ක් 12ක් එහෙම බලාගෙන ඉන්න පුළුවන්. මේ බලාගෙන අතරේ සිතිවිලි වලට යනවා. කතා කරන්නේ බයි හිතවිලි ගැන. ඒක නැතුව අපි බලමු වෙන මාතෘකාවට යන්න. එතන මේ 10ක් 12ක් කරන ගතිය දවසින් දවස පරියන්කෙන් පරියන්කට වැඩි වෙන ගතියද තියෙන්නේ ආනාපාන කරන එක අඩු වෙන ගතිය නැවත වාර ගන්න අඩු වීම සහ එක වාරයකට පහළ වෙන ආනාපාන සතිය අඩු වීමක්ද පේන්නේ. ඒක එක ගන්නට වගේ සමහරවිට ඒක ඉම්ප්‍රූවමන්ට් එකක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමද උපරිම 12ක් වගේ තමයි බල්ලා තියෙන්නේ. ඊට එහාට යන්න බෑ. සිත එළියට යනවා වගේ මට දැනෙනවා ඒක අර මම ඒක හොඳයි. ඒක පැත්තකට තොරතුරක් තියෙනවා අපිට. ඒක වතාවට හුස්ම රැලි 12ක් විතර යනවා. අපි ගමු ඒක ඒ වගේ වෙනස් වෙන එකක් කියලා. එවැනි වාර ගාන එන්නෙන් තමයි ආනපානෙට මුලිච්ච වෙලා ගත කරන වාර ගාන එන්නෙන් වැඩි වෙනවද පරියන්ඛයක් ඇතුළත පැයක් ඇතුළත ඕ පැයකමාරක් ඇතුළත නැත්තම් හිතවිලි වැඩි වෙන ගතිය සහ ආනපානෙ පැමිණෙන වාර ගාන අඩුවීමක්ද පේන්න තියෙනවා. වැඩිවීමක්ද අඩුවීමක්ද සමගතියක්ද? සමගතියක් තමයි. ඔය එතකොට අපි මෙන්න මේ ප්‍රශ්නේ වර්ණගුවොත් දැනට අපට වරින් වර ආනපානෙට දහිත දාන්න පුළුවන්. දාන වතාවකට දල වශයෙන් 12 වතාවක් විතර හුස්ම රැලි 12ක් බලන්න පුළුවන්. එතකොට මේ 12 13 කිරීම සඳහා කුමක් කළොත් හොඳයි කියලාද හිත යෝජනා කරන්නේ. ඒ කියන්නේ මම ලෑස්තිලා ඉන්නවනේ 12 මගේ සිත පිටයයි තව අවධානය යොමු කරලා ඒක දිහා බලාගෙන ඉන්න ඕන කියන එක. ඒක තමයි උගාක්ම සාර්ථකම නැත්නම් කෙටිම උත්තරේ. ඒ පිළිබඳ සංජීවන එක තමයි සරුවචනාංශය දෙන්නේ. එහෙම නැත්නම් වෙන ගණනක් තියෙනවා අපේ ගණනා පුසනා තපනා අනුබන්ධන ආදී වශයෙන් ඔය අටුවාචාරින් වහන්සේලා පෙන්වන ක්‍රමයක් තියෙනවා. හිතවිලි බාධාවට විතරයි ඔය ගණනා කියන වචනේ මම මේ විදිහට ගන්න හදන්නේ. ගණනා ක්‍රමේ පාවිච්චි කරන හිතවිලි බහුලයි කියන එක දන්න කෙනාට ඒකේ නා කරන්න ඕනේ හිතවිලි බාධා කරන්නේ නැති ආස්වාද ප්‍රසවාස ඇතුල් වෙනවා පිට වෙනවා එකයි ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි ඇතුළේ යන පිට යන තුනයි කියලා ගණන් කරගෙන යනවා. යම් තැනකදී හිතවිල්ල බාධා වෙච්ච කරපු ගමන් අපි ආයෙත් එකට යනවා. ඒක හිතවිලි බාධා කරන්නේ නැත්නම් අටේ ඉලක්කමට ගිහිල්ලා ආයෙකට එනවා. ආයෙ අටේ ඉලක්කමට යනවා. ඉතින් මේක පිළිබඳව මම දැකලා තියෙන විශේෂඥතාවයේ දිනු කරපු කෙනෙක් තමයි පාවොක්සියාඩෝ. ඒ ශාන්සිත එක්ක පරිවර්තනය කරනකොට නැත්නම් ශිෂ්‍යෙක් වශයෙන් මම භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා එකේ සිට 8 දක්වා චක්‍ර දෙකක් කරන්න පුළුවන් නම් හිතවිලි යටපත් කරන්න පුළුවන් කියලා. එකේ සිට 8 දක්වා සැරයක් ගියා ආයකට ආවා ආයයට සැරයක් විතර යනකම් මෙනේ කරනයි ගණන් කරනයි දෙකක් කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා. මෙනේ කරන ගමන් 1යි කියලා තව වෙනම ගණන් ක්‍රමයකට යනවා. ඇතුල් වෙනවා පිට වෙනවා 2යි. ඇතුල් වෙනවා පිට වෙනවා 3යි. ඇතුල් වෙනවා පිට වෙනවා 4යි කියලා කරනවා. දැන් අපි දන්නවා 10 විතර පයින්කොට හිත ඉන්නේ එලිපත් ඉන්න බල්ලා වගේ දැන් එළියට පයින් දාගන්න. ඒ දන්නවනම් දැන් මේ හිතේ ටෙන්ඩන්සි එකක් තියෙනවා එළියට යන්න. එතකොට කියනවා ඇතුළේන ඇතුළේන ඇතුළේන පිටින පිටින පිටින කියලා එක හුස්ම රැල්ලක් මෙනෙහි කරන වාර ගන්න වැඩි කරන්නේ කියලා. අපි හිතවිලි ගැන හිතන්නේම නැහැ. අපි ඒක ඒ බුරුම ස්වාමීන් වහන්සේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ අනතුරක සේයාවක් එනවනම් හිතවිල්ලකින් හෝ වේදනාවකින් හෝ වෙන සද්දක බාධාවක් එනවනම් තමන්ගේ අරමුණ රැක ගන්න ඕනේ නම් එක අරමුණ තුන්ගත සැරේ මෙනෙහි කරන්න. ඊට පස්සේ කියනවා දැන් අපි උපමාවකට ගත්තොත් සෙන්ට් බෝතලයක් වගේ කටපුංචි බෝතලයක් අරගෙන අපිට මේක ඇතුලේ තියෙන මේ වාතය අයින් කරන්න ඕනේ නම් මේක දිය ඇල්ලකට තියලා ඇල්ලුවට හෝ වතුර බෝතලයකට ඉවුවට කටපුංචි බෝතලයට වතුර යන්නේ නැහැ. එතකොට කරන්න ඕනේ ඒ කටට පොල් කෙන්දක් දාලා නැත්නම් පාන්තිරයක් දාලා පාන්තිරයට වතුර දාගෙන ඉනකොට පාන්තිරය දිගේ හෙමීට මීට මීට මීට වතුර මෝදු වෙනවා ඇතුළට මෝදු වෙන එක බිඳුවකට වාතයේ බිඳුව ප්‍රතිස්ථාපන වෙනවා ඒ නිසා මේ ආනාපානය මෙනෙහි කරන්නේ කට පුංචි බෝතලයකට වතුරක් කරනවා ගොඩක් වතුරක් කරලා වැඩක් නැහැ ඒක මේ තිරයකින් පාන්තිරයකින් නැත්නම් පොල් කෙන්දකින් කඳුල කඳුල බසන ඉතින් එහෙම නැතුව හිතවිලි ගැන ගණන් කරලා හිතවිලි ගැන විස්තර කරන්න පටන් අරගත්තොත් අපි අවුලෙන් අවුලට යනවා. අපිට කරන්න තියෙන්නේ මේ දැනටමත් අපි අත්දකින්න වරින් වර කරන්න පුළුවන් ආනාපානිය තව එකක් වැඩි කරගන්න හදන වැඩි දඟලන්නේ. මුළු දවසකම හංසිලා කියන 12ක් කරන්න පුළුවන් 13ක් කරමු අපි අද. 13ක් කරාම 14 කරනවා. එනිසා මේ මුල් අවස්ථාවේදී මේ ආනාපානිය යාලු කරගන්නවා කියන එක සාමාන්‍යයෙන් කියනවා නෑදෑ ගෙදරට ගියාම පොඩි එකෙක් පොඩි දරුවෙක් මාරු යාළු කරගන්න කරන ප්‍රයත්නය කරනවා. පොඩි දරුවා පිටිපස්සේ ගිහලා එන්න බබා කියලා බදාගෙන ඉඹගත්තට ඒකා පිටිපස්සෙන් දුවපුවාම කුස්ලියමුත් ඇතර දුවනවා. ඌට තෝණකම තියෙන ආපු නෑ යබලන් දොරේ දෑත් කළත් බලනවා එන්න කිව්වොත් දිව්වා. ඒ නිසා වැඩි හිටියෝ කතා කරගෙන ඉන්නෝනේ බබා ටිකක් එලිපත්තෙන් ඇහැ දාලා බලනවා කඳ භාගයක් දාලා බලනවා ඊට පස්සේ බිත්ති අයින දිගේ හේතු වෙවි හේතු වෙවිලා අන්තිමට ඔඩොක්කේ හේතු වෙනකන් ඒක පොත්වල ලියන්න බෑනේ. නෑදෑ ගෙදරට ගියාම පොඩි දරුවෙක් යාළු කරගන්න කමෙන්ට ආනපානිය යාළු කරගන්න. පිටිපස්සේ ලවන්න කියලා බෑ. ඕක වෙන සයිඩෝ කෙනෙක් කියන වෙන විදියකට. කොල්ලෙක් කෙල්ලෙක් යාළු කරගන්නකොට කරන උපක්‍රම දාපන් ගහලා ගන්න ආයු කරගන්නේ. ඒව සාමාන්‍යයෙන් මේ භාවනා කර්මස්ථාන වලට උපදේශ වශයෙන් දෙන්න නරකයි. නමුත් ඒ කිව්වම තමාරුට টොප් එකට තේරෙනවා. හිතවිලි ගැන කතා කරන්න යන්න එපා. ඒක වැඩක් නැහැ. අපිට තියෙන්නේ මේ ඇසුර වැඩි කරන එකයි. ඒ නිසා මේ ප්‍රශ්න දීලා තියෙන සම්පූර්ණ දෘෂ්ටි කෝණය වැරදි. ඒ වගේම මේ ඉලක්කම් දීමේ සම්පූර්ණ නොම ගැනෝ. ඒ දුර්ලකම් තමයි ළඟ තියෙනවා හොඳට දැනගෙන මට අවශ්‍ය කරලා තියෙන්නේ ආනපාන දුරස්ත දෙයක් මේ තියෙනවා. පරිමරත් එනවා. බාධාවත් අඳුරගෙන තියෙනවා. ඒකමද කියලා නැවතත් බලන්න. මොකද සැකයක් කරලා තියෙනවා නිින්දක් ඉන්නේ නැහැ කියලා. පිටිවිලි එනවනම් නිින්ද නැහැ. මේ දෙන්න ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. ඒක නිසා අපි දන්නවා දැන් ආනාපානෙ තියෙන එක ඇසුර වැඩි කරගන්නයි ඕන. මේ සඳහා සම්පූර්ණ ආධුනිකයෙක් වෙන්න කවදාකවත් මොනම විදිහකින්වත් ආනාපානෙ අපිට නතු වෙන්නේ අපි ඒකට හිත ගන්න සුළු විදියට මනදොල සපිරෙන විදියට අපේ හිත සකස් කරගන්නවා. ඇදලා ගන්නත් බෑ, ගහලා බැලලා ගන්නත් බෑ, සල්ලි දීලා ගන්නත් බෑ. මෙන්න මේ ක්‍රමේදී අපි හැම කෙනාම බොළඳයි. අපි හැම කෙනාම ඊටම ආදුනිකයි කාටවත් අපේ අපි තියෙන මොනම භව සම්පත්තියකින්වත් ඔකට උදව් වෙන්නේ නැහැ. ඒක නිසා මෙවැනි අභියෝගයක් දුන්නට පස්සේ අපිට පේනවා අපිට සාධනය කරගන්න ඕනේ කාරණා දැනගත්තට පස්සේ ඒ සාධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ක්‍රම සහ විදි අපි අතර වෙනසක් නැතුව තියෙනවා. ඒක අපි හොයලා නැහැ මෙතෙක්කල්. දැන් හොයන්න. ওই දීලා තියෙන තොරතුරු ටික ඇති. ඒක නිසා මගේ උපදේශය තමයි මෙනෙහි කිරීම කරන්න ගණන් කරන්න එකේ සිට 8 දක්වා ආයකට එන්න ආයකේ සිට 8 දක්වා කරලා හිතා ගන්න හොඳට අපි හිත උදේ වරුවේ භාවනා හරිනවා උදේ වාඩි වෙලා මම අද කොහොම හරි එකේ සිට 8 ගිහලා ආයසරයක් එකේ සිට 8 දක්වා යන්න ඕනේ කියලා මේ ක්‍රමයේ වහන්න පටන් අරගත්තට පස්සේ ආනපනේ සුවිශේෂී නතු භාවයක් ආකර්ෂණ භාවයක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ඒක උදුර ගන්න බෑ. ගහලා ගන්නත් බෑ. පොඩි එකෙක් ආලු කර ගන්න විදියට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන පිළිබඳව අත්දැකීම් විහාරය අසල සක්මන් මළුවේදී හිටින ඉරියව්වට හිත යොදා සක්මන අදිෂ්ඨාන කොට එහි කීප විටක් එහාට මෙහාට ඇවිද වම දකුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. දෙපයට ගැටෙන පොළවේ ස්වභාවයත් තෙත ගති, වැලිවල ඇලෙන සුළු ගතිය, තද ගතිය, එරෙන බව පාදයෙන් පාදයට මෙන්ම පොළවේ තනින් තැනට වෙනස් බව අත්දැකීමෙන් විනාඩි කිහිපයක් කිහිපයක් සක්මන් කළෙමි. පොළවේ වෙනස් ගති සමගම ඊළඟට පාදයේ තෙරපීම්, රිදීම්, ඇතිරවීමේදී ඇති දුෂ්කරතාද අත්දැක්කෙමි. තබන පාදයෙන් පාදයට එය විවිධ බවත් ඉඳහිට ශබ්දවලට සුවඳවලට හිත යොමවන බවත් අත්දුටිමි. මද වේලාවකින් ඔසවනවා ක්‍රමයෙන් পায় එසවෙන අයුරු අනෙක් পায়ට බර දැරීමට පොළවට තදවන අයුරුත් මාරුවන විට සැහැල්ලු බවත් පොළවට පහත් වන විට පොළව තදවන බවත් දුටිමි. දකුණු පායේ මේ ක්‍රියාවලිය පහසුවට සිදු වුණත් වම් පාය පොළවේ තබන විට ඉලක්කයට පාය තැබීම අසීරු බවක් දැනිනි. විනාඩි ගණනක් මෙලෙස සක්මන් කළෙමි. සක්මනේ කෙළවරට ලංවන විට කිසියම් වෙනස්කමක් ඇති වී හැරි පාද තැබීමට යහුතුළු වේ. නමුත් වටපිටාවට යොමු නොවේ. මෙලෙස සක්මන් වාර කිහිපයක් ගියාට පසු ටිකෙන් ටික ස්පර්ශයත් නොදැනෙන්නට විය. ඔහේ ඕනෑවට පාවට ගමන සිදුවිය. එහාට මෙහාට වෙනමින් රූකඩයක් යන්නාසේය. සතිය අකණ්ඩව පවතී. ශබ්ද වේදනා නොදැනේ. මීට පෙර සක්මන් හිදී මෙබඳු අත්දැකීම් තිබුණත් ඉක්මනින්ම ස්පර්ශවලට හිත යොමු කළෙමි. ඊයේ දේශනාවේදී කළ gediya පිටින් ඇවිදිනවා යන්න පසුව සිහිපත් විය. මේ පිළිබඳව කිසියම් උපදේශක් දෙනමෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකෙදී දල වශයෙන් බලන්න ඕනේ. Taman බැලුවත් පිටකෙනෙක් බැලුවත් මේ විදියට සක්මනට සක්මන කරගන්න ඇරලා Taman මේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි මම ඇවිදිමින් ඉන්න බව දන්න ගතිය වගේ සතිය රැල්බුරුල් ඇරලා අල්ලන්න පටන් ගත්තොත් මේ ඔසවන වාරයක් පාස යවන වාරයක් පාස තමන වාරයක් පාස කියලා මිරිකල අල්ලන්නේ නැතුව සාමාන්‍ය මේකට තියන්න ගියාම මම කැමැති දැනගන්න මේ ලියුපෙක්කනාගෙන් වෙනතට වඩා සතිය වැඩි වේලාවක් ඇවිදින ඉරියව්වේ පහත් තබා ගැනීමට මේ උපක්‍රමයේ පහසුවක් වුණාද නැත්නම් වෙනතට වඩා හිත සක්මන් ඉරියව්වෙන් පිටපයින් ගතිය වැඩි වුණාද කියලා ලියවිලා තිබුණා නම් හොඳයි. ඉතින් එයා කැමති නම් මේ ලියුප් එක නා ඒක සභාගත කරන්න මම හිතනවා සභාවට ඒක තොරතුරක් වෙයි කියලා. මම නාසු මමයි දෙන්නේ. මේ මේ මහා අම්මණ්ඩි පටන් ගන්නවා දිය ප්‍රශ්න. <laughs> වෙනදාට වැඩිය මේ සතිය පැවැත්තුණා. නමුත් මට දැන් ඔහේ එහාට මෙහාට ඉබේ යන්න වගේ ඒ වෙනදා දැනෙනවා ඒක. නමුත් මට අර ඊයේ ධර්මදේශනාවත් එක්ක ඒක ටික සම්බන්ධ වෙනවා. ඊට <laughs> පස්සේ. ගෙඩිය පිටින් ඇවිදිනවා වගේ කිව්වේ. මේකට හරි බයයි. හුඟ දෙනකොට මේකට ව්‍යාකරණ අවශ්‍යයි, ප්‍රස්තාර අවශ්‍යයි, වගු අවශ්‍යයි, දඟලනවා, දඟලන තාක් කල් කොරස් කටේවත් අත දාගන්න බෑ. මේ හතර ඉරියව්ව හතර ඉරියව්වට වැඩිය නම් එක එක ඉරියව් ප්‍රධාන යෝගාසන 84ක් තියෙනවා. 84ේ අර්ථ ඡායා 1000ක් තියෙනවා. 84000ක් ඉරියව් තියෙනවා ශරීරයකට. ඒකෙන් හතර තමයි සරුවච්චන්සේ පෙළ තිනේ හතරෙන් අල්ලගෙන හතර මැදිව්වත් ඉරියාපත සංදිත් ගන්න ඉරියව්වේ පැවත්තන්න පුළුවන් නම් සතිය gediya පිටින්ම ඔය තමයි යන්න පුළුවන් අවසාන කෙලවර ඒක නන්න පුළුවන් ඒතර උදේ ඉඳලා හැන්ද වෙනකන් මහා විතර මොනවාක්වත් නැහැ මම දැන් ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි හිටගත්තට පස්සේ දන්නවා මම හිටගෙන ඉන්නේ ඉඳගෙන නෙවෙයි ඒක සාධනීය කරන්න තමයි කියන්නේ හිටගෙන ඉන්නකොටමයි පතුල් දෙක දැනෙනවා ඉඳගෙන ඉන්නකොට පස්ස පැත්තට දැනෙනවා එච්චරයි මේක තීරුම් කරගන්න රිට්‍රීට් කීයක් කරන්න වේද මේ මේ හොල්මන දැන් කීයක්ද ඔය හැබැයි මේ වර මුලින් මුලින් ගත්තේ වගේ වර්ධන වර්ධන වුණාට පසුබෑමක් වශයෙන් පේන්න තියෙනවා ඉස්සෙන් නම් ඔසවනවා ඔසවන්න හිතෙනවා යවනවා ඔය කොහොම විතර කරනවනේ එතකොට හිතන්නේ බොහොම ඇඩ්වාන්ස් කියලා නෑ ඒක ඊටාම බොළඳ ඊටාමත් මොන්ඩිසෝරි පන්තියේ එහෙම හදාගෙන මම ඇවිදිමින් ඉන්නවා කියන එක දැනගන්න මට්ටමට ඇවිල්ලා ඒ ඇවිදිල්ලත් අනායාසේ නිදැල්ලේ වෙන්න ඇරලා මෙන්න මේකට අහුම්කම් දෙන්නේ අන්න එහෙම නිදැල්ලේ ඇවිදින බව දැන ගැනීම සාතයක් ප්‍රනීතියක් ප්‍රීත භාවයක් සහ ප්‍රමෝදයක් කරගත්ත කෙනාට කොහෙතන හිටියත් උලේ හිටියත් පිළේ හිටියත් මේ ඉරියව්ව දැනගැනීමේ ප්‍රධාන කුසලයේ මගේ ඇති තිද්ද වෙනවා මම දැන් ක්ෂණ සම්පත්තියේ ඉන්නේ බුදුන් එක්ක ඉන්නේ කියන මේ ප්‍රීතිය හැම වෙලාවෙම මෝදු වෙන්න පටන් ගන්නවා. අර වගේ චෝදනා කරන්න වෙන්නේ ඔසවනවා දැනගත්තේ නැහැ යවනවා දැනගත්තට යවනවා දැනගත්ත පස්සේ තබනවා දැනගන්න බැරි වුණා මොකක්වත් චෝදනා නැහැ gediya පිටින්ම දන්නවා. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා එක් වගේ එච්චරයි. ඕක කිව්වට කවුරක්වත් කැමති නැහැ ඕම නෙවෙයි මේ සක්මන් කරනකොට කරලා පෙන්නන්නේ කියලා කියනවා. අකුල උස්සලා පෙන්නන්නේ. හරියට මේ බබාලා දැවිදලා නැතුව වගේ. මේ නිකා හොරතල් වෙන්න හදනවා. ඉතින් එහෙම බනින්න හොඳ නැහැ ආධුනිකයන්ට. ආධුනිකයන් නම් අතින් අල්ලගෙන අඬ ගන්න ගිහිල්ලා පෙන්වන්න ඕනේ. නාකි අම්මන්ඩිලා හොරතල් වෙන්න එනකොට තමයි බනින්න හිතේ. හැබැයි ඒක මම හොඳටම දන්නවා අර තාක්ෂණිකව මේක හදන්න ගිහිල්ලා ඒක පුරුදු වෙලා එන්න එන්න තමයි අපි මේ gediy පිටින් බලන්න පුරුදු ඒක ඕනම ශිල්පයක හැටි. පටන් ගන්නකොට අපි ඔක්කොම අයනු ආයනු ඔක්කොම අලගිය මුලගිය විස්තර බලන්න ඕනේ. බලන්න බලන්න ගියාම මේ මේ මූලික ධාරාව, මේ මූලික තොරතුරු පන්තිය ඉස්සරහට ඉස්සරහට උඩට උඩට යනකොට පදනම් වෙනවා. විශ්වාසයක් ඇති කරන නමුත් දැන් සාමාන්‍ය දන්නේ මොකද්ද? මම ඇවිදිමින් ඉන්නේ. ඉඳගෙන නෙවෙයි. හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි. අනිවාර්යයෙන්ම ඊටාම සරල දෙයක් නිසා මේ අවසානයේ බුදු දහම අපිට පෙන්වන දේ ඒක ඊටාම නොදරුවෙකුට තේරෙන ලදරුවෙකුට තේරෙන දෙයක්. ඒ නිසා අපි උත්සාහ කරන අපේ දැනුම 100%ක්ම පැත්තක තියලා අහිංසක ලදරු මනසට එන්නේ යනවා ඉස්සරහට. ඒ ඇවිදිනකොට ඇවිදින බව දාන්න. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානා. නිසින්නෝවා නිසින්නෝමිති පජානාති. මෙහෙ තමයි සර්වචන්සි කියලා තියෙන්නේ. ඒක නිසා මේ අරකට පස්සේ මේකට එන එක දැන් මේ gediy වශයෙන් ඇවිදිනවා කියන දැනගත් එක පුංචි කළ සලකන්න නරකයි. නමුත් අපේ හිත කොච්චර තාක්ෂණයට කැමතිද කියලා බලන්න අපේ හිත කොච්චර මේ ඉලක්කම් වලටයි වගු වලටයි ප්‍රස්තාර වලටයි කැමතිද කියලා බලන්න මේ තාම සරල දේ ඒක පිළිගන්න කැමති නැහැ. මට ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඉන්න කාලේ කියනවා මේ සත්‍ය ඒ තරම්ම සරලයි එසා කවුරු පිළිගන්න ලෑස්ති නැහැ. කට්ටියට ඕන දීර්ඝ සමීකරණයකට පස්සේ සත්‍යය තියෙයි කියලා හිතන්න. බුදුරජාණන් මේක ගන්නේ සෝපාකට උදැන්ච මේකේ ගිනිය අඟුලිමාලට අඟුලිමාල් නම් බැච් ස්ටොක් කරපු මනුස්සයා බ්‍රයිට් කේස් එකක්. ඔය සෝපාක් ගන්නකෝ. මොනවත්වත් දන්නේ නැති කෙනෙක් නේ. ඒ නිසා මේ සත්‍ය කියලා දෙනකොට කාටවත් නිකන් අනවශ්‍ය අඟර දඟර දාන්න යන්න එපා. බය කරන්න ඉස්සලා ඉස්සලා එහෙම කරන්න ඕනේ ටිකක්. කට්ටිය නිකන් මේක බරපතල දෙයක් තියනවා කියලා හොල්මන් කරලා ගන්නවා. කතර මොකද අන්තිමට පින්නන දෙයක් ඇත්තේ නැහැ. මේ Taman ඉන්න වර්තමාන මොහොතේ හිත ගන්න එක. ඉතින් ඒ නිසා එතකොට ලැබෙන අතවාසිය තමයි වැඩි වේලාවක් හිතේ පවත්වන්න පුළුවන්. පුංචි දෙයකින් සතුට වෙන හැටි ඉගෙන ගන්න. මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අපේ ලංකාවේ වශයෙන් කියනවනම් මේ හොල්මන් එහෙම අපි එහෙම පුංචි කාලේ අපිට සතයක් හම්බෙච්චා කොච්චර සතුටක් තියෙනවද කියලා හිතන්න. අර තඹේ සතියේ කාසියක් හම්බෙච්චාම අපේ ලුකෝය කරන්නේ අවුරුද්ද පුරාම හම්බ වෙන සතියේ දෙකේ කාසි ඔක්කොම දිග ඇන්ලොප් එක දාගෙන ඇවිල්ලා අපි 8 දිනකට අවුර අවුර දෙනවා අවුරුද්ද දවසට. ඉතින් එක් කරනස් 32 සත 33 ඉතින් බජට් එක බලනවා ඊට පස්සේ. ඒක ඒක අපිට හම්බ වෙන ලොකුම සම්පත්තියක්. දැන් ලක්ෂ 30ක් දීලා බලන්න. හ්ම් ගාලල්ල. අර පුංචි කාර තඹේ තඹ සතේ හම්බ වෙච්චාම මං කරන්නේ පොල් ගෙඩියක් අරගෙන ඕකේ මැද උඩ කපලා, ඒ කියන්නේ කැටයක් ගන්න සල්ලි නැහැ. පොල් කට්ට කපලා බිම වලලනවා ඔක මොත විතර විතර පේන්නේ. යන එන කෙනාට හම්බෙච්ච එකක් දානවා මාත් දානවා බෑ කඩන්නේ මං. පොල් ගෙඩිය වල්ලා දිනවා දොර උරුවස ගාව. එක දවසක් වල්ලා පොල් ගෙඩියේ මේ ඇතුලේ පොල් තිබිලා. සල්ලි තීරම කුණු වෙලා. ඒ කාටේ කැටේ කාසි කැටේ කඩපු දවසේ හම්බ වෙන මේ පුංචි සල්ලි ටික ගණන් කරනකොට තිබුණ සතුට දැන් නැහැ. භාවනාවේදීත් අපි නැවතත් යනවා අර තඹ කාසිය හම්බෙච්චාම තියෙන සතුටට. දැන් ඉන්න ඉරියව්ව ඉන්න බව දැනගැනීමේ කායගත සති සාත සහගත. කයේ හිත පවතිනවා එහි මිහිරියාවක් තියෙනවා. ඒක ප්‍රමෝදයක් කරගන්නවා. ඒක ප්‍රීතියක් කරගන්නවා. මේ සති සම්පජඤ්ඤයට ලකුණක් කරගන්නවා. පස්සද්ධියක් කරගන්නවා සුඛයක් කරගන්නවා. මොන්නම බාහිර දෙයක් තිබුණත් ඒක කුණු වෙනසලුයි. මේ සතිය කායගත සති සාතසහගත කියන එක කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ ඒ විදිහට ඒක දිහා බැලුවේ නැත්නම්. මේ සක්මන් කරනවා සක්මන් කරනවා සක්මන් කරන බව දන්න. එච්චරයි. දඹදිව යන්න ඕනෙත් නෑ. හතර ස්ථාන වන්දනා කරන්න ඕනෙත් නෑ. කප්පුරු පූජා කරන්න ඕනෙත් නෑ. කටින පිංගම් කරන්න ඕනේ මොන්නම දෙයක්වත් නෑ. ඉතින් මේ තරම් සරල දෙයක් උගන්වපුවාම මේ හොල්මන් ඉගෙන ගන්න මෙච්චර කල් ගියා නම් කොහොමද ඉතා ගන්න සාමාන්‍ය හොල්මන් කොහොම ඉගෙන ගන්නේ හැබැයි මට පුදුමයි ඌටත් වැඩිය කල් ගත්ත මට ඒක මට හොන්දටම අත් දෙක උස්සලා කියත හැකි මේ මේ බුරුමෙත් ගිහිල්ලා උංගා කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මහා ලොකු මේකේ දෙයක් නැහැ අපිට මේ තියෙන දැනුම මේ කතා කරන්නේ බුදුරජාණන්සේ පාවිච්චි කවචුල් භාෂාව අපි දන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ රණසිපතිච්ච රටේ දේ අපි පුරවැසියෝ නෙමෙයි ඒක ප්‍රශ්නයක් නෑ. මේ එළඹ සිටීම. ඒක නිසා මන් දන්න ක්‍රමේ තමයි යම් කිසි කෙනෙක් මේ විදිහට සක්මණට හිත බඳලා සක්මන අල්ලුවා නම් අනිවාර්යයෙන්ම යා පරියන්කේත් සාමාන්‍ය භාවනාවේ තියෙන පටිච්චසම්පාද වගේ ධර්මත් බොහෝම ලේසියෙන් අල්ලනවා. මොකද සක්මන හරිම ප්‍රායෝගික දෙයක්. ඒක නිසා මේක හොඳයි. නමුත් මේ වාක්‍ය ලියවිලා නැහැ මේ විදිහට කියන නිසා මට වෙනදට වඩා වැඩි වේලාවක් සතියේ ඉන්න පුළුවන් වුණා කියන වාක්‍යයත් මේකට දාගන්න පුළුවන් වුණා නම් එහෙනම් තවත් තමන්ම මේක අගය කරලා තියෙනවා. හැබැයි දිබ්බ චක්කු ලැබිලා නැහැ. දිබ්බ දෝත ඥානෙ ලැබිලා නැහැ. පළවෙනි ධානය හම්බෙලා නැහැ. උද්‍යප්පේ ඥානෙ හම්බෙලා නැහැ. සංකාරූපෙක්කව නැහැ. ඉතින් කට්ටියට ඕන කරලා තියෙන වගේ දත කට හැප්පෙන වචනයක් දෙකක් ඉල්ලනවා. මේ ඇවිදින බව දන්නේ නැහැ හැබැයි. ඉතින් ඕකනේ කරන්න බැරිද? ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැතුව මොන මේ මොනවාද මේ પરමාර්ථ ඥානද? නිසා කරුණා කරලා මේ සරල වෙන්න පුලුවන්තර වර්තමානට එළඹෙන්න ඒ සඳහා අවශ්‍ය කරන සියල්ලම එහෙම නැත්නම් කියන සම්පත්තියම අඩුවක් නැතුව හැම කෙනාටම තියෙනවා මේක මේ විදිහට තේරුම් ගන්න නැති එකේ අඩුපාඩුවයි තියෙන්නේ ඒකත් ගහන්න බයින්ද තරම් වැරද්දක් නෙමෙයි ඒක තේරුම් ගන්න කරන උත්සාහය අහිංසක නිසා අපි ඉදිරියට යනවා ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පසින්දුරන් සියල්ල විවෘත වුවද පයට ගැටෙන දෑ සහ ක්‍රියාව හොඳින් බලාගෙන ඉදිරියට යෑමේදී නොබෝ වේලාවකින් සිත සතිමත් වේ. මෙය වයින් දාපු බොනික්ෙක් මෙන් ක්‍රියාවලියක් හැඟේ. එය එසේම වැඩි වේලාවක් පවත්වා ගත හැක. නමුත් පරයන්කයේ සමබරව කිසිම චේතනාවක් ඇති නොකර අනායාසයෙන් වැටෙන හුස්ම රැල්ල දිහා කිසිම ප්‍රයත්නයක් නොකර සෑම පැතිකඩක් දෙසට බලා සිටියේදී නොබෝ වේලාවකින් සාදර කරගත් අරමුණ නැතිවිය. එහෙත් පරයන්කයේ ඉඳුරන් වසා තිබියදී සක්මනට වඩා සිටිවිලි ගලා එයි. නමුත් අනායාසයෙන් මූලික අරමුණට පැමිණේ. ගරු ස්වාමීන් වහන්සේ මෙසේ පරයන්කයේදී වැඩිපුර සිතිවිලි ගලා ඒම අඩුකර ගැනීම පිළිබඳව උපදෙසක් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. තෙරුවන් සරණයි. ඊගෙන අපි මගද්දුරට ඉස්සලා සාකච්ඡා කරා ඒගේ අරමුණ තැන්පත් වුණාට පස්සේ නෙවෙයි අරමුණ තියෙද්දි හිතිලි බහුලන හිතිලි ගැන කතා කරන්න එපා අරමුණේ ඉන්න පුළුවන් ප්‍රමාණය ප්‍රමාණය හෝ ගුණාත්මක වැඩි කිරීම සඳහා දන්න දහංගටයක් දාන්න ඉච්චරයි. අද මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ සාදර කර ගන්න හදන මූල කර්මස්ථානයේ භාවනාව නිසාම ප්‍රතිපදාව නිසාම ගුරුසු තත්ත්වයේ මධ්‍යස්ථ වෙලා මධ්‍යස්ථ තත්ත්වයේ සුඛම තත් තත්ත්වයටපත් වෙනවා. පත් වුණාට පස්සේ අර පාළුගේ වළම් බෙදින්න වගේ කොහෙදෝ තියෙන සද්ද ඔහේ චිත්ත ප්‍රවෘතියට රිංග ගන්න හදනවා. පුංචි වේදනා පවා ඇම්ප්ලිෆයි වෙලා ලොකු වෙලා තේරෙන්න පටන් ගන්නවා. හිතවිලිත් එන්න පටන් ගන්නවා. නමුත් මේ හිතවිලි එන අතරේ තමන්ට සතිය පිළිබඳව දැන් සතිය කියවන මිසක්ක සතියට ගොදුරිච්ච අරමුණ දැන් නැහෙනේ. ඒ නිසා සතිය තියනවද නැද්ද කියන එක නොසලකා හැරලයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඒ නිසා මම මේ කෙනාගෙන් දැනගන්න කැමතියි. ඒ හිතවිලි එනකොට හිතවිලි පිටවෙන්ද පොත් ලැබීමක් මේ හිතවිල්ල ආවා මේ හිතවිල්ල ගියා ඊට පස්සේ මට සතියට දාවේ නැත්නම් හිත තව හිතවිල්ලෙන් හිතවිල්ලට ගියා ආදි වශයෙන් අන්න ඒ තොරතුරු පිළිබඳව සාධනීයකට කියන්නේ සපේලා උත්තර දෙන්න පුළුවන්ද කියලා. චරි අපදානේන සම්පායති කියලා කියන තමන්ගේ චර්යාවෙන් සපේලා උත්තර දෙන්න පුළුවන්ද? හිතවිලි ආවත් සතිය කැඩෙනවද නැත්නම් සතිය කැඩෙන්නේ නැද්ද කියලා. කැමැතිද සභාවට තමන්ගේ මතය හෙළි කරන්න? අවසරයි කරු ස්වාමීන් වහන්සේ. සිතුවිලි ආවත් ආපහු අරමුණට දෙම එන. මොකක්ද අරමුණ? මොකක්ද අරමුණ කියන්නේ? ස්මරණ. ආනාපාන. දැන් හුස්ම රැල්ල නැතුණා කියපු නිසා මට ඔච්චර වචන කතා කරන්න උනේ. දැන් ආයතරය හුස්ම රැල්ල කර කතා කරන්න. අර අනිමිත්තේ එතන නැති වෙලාවෙ මොනව වෙනවද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ නෑ මගේ தත්ත්වය දැනගන්න ඕනේ යම් වෙලාවක තමයි දැක දැක දැන දැන හුස්ම ගැන ගෙවන් කෙරුවයි කියලා කියමු ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ ඉන්නකොට පරියන්ක සක්මන වගේ නෙවෙයි පරියන්කෙදී වැඩිපුර හිතවිලි එනවා මේ හිතවිලි එද්දී ඒව පිළිබඳ පොත් බැීමක් හෝ අවදියක් තියෙද්දිද මෙවයින්නේ නැත්තම් Tamange සතියේ නැතුව අසතිමත් මුලාවෙච්ච හිතවිලිද නැත්නම් හිතවිලි ඇවිල්ලා යන බවට හොඳට අවදියක් තියෙනවා. හිතවිලි ඇවිල්ලා යන බවට හොඳට අවදියක්. ඒ කියන්නේ සතිය තියෙනවා. ඉතින් එතකොට ආනපනේ තියෙන සතිය, ආනපනේ නැති සතිය, හිතවිලි තියෙන සතිය, හිතවිලි තියෙන බවට දැන සතියේ වඩා හොඳ සතිය කොයි එක කියලාද හිතන්නේ? හිතවිලි තියෙන දින මගුලටද ලියන්නේ මේ ප්‍රශ්නය? මේක අහනකොට තොක්ක කරලා හොඳට තේරෙනවා. දැන් ඊගාට තියෙන හිතවිලි අරමුණු කරලා භාවනා කරන එකයි. දැන් රූප ධර්මයක් කර භාවනා කරලා රූප ධර්ම ගෙවෙන හැටි දන්න. දැන් නාම ධර්මයක් කර තියෙන. දැන් සතිය තියෙනවා. ඔය අඬුවට දාලා අර කල්ලන එකයි තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ දීලා තියෙන මේ හිතවිලි කරදරයක් කරගෙන මේට දඬුවමක්ද මට මේ වැරදිලාද? එimhe ප්‍රශ්න දීවිලා තියෙන්නේ. දැන් දියවරු කියන්නේ නැහැ නේ කටබරු කිව්වනේ. දැන් කියනවා මේ හිතවිලි තියෙන බව දැනගන්නේ කානපණ තියෙන දැනගන්නට වැඩිය හොඳයි. නැත්නම් චිත්තානුපසනාවට කොහොමද ගෙනියන්න හම්බ වෙන්නේ? මහගතං වාචිත්තං අමහගතං වාචිත්තං සවිත්තත් සංකිත්තං වාචිත්තං වික්ඛිත්තං වාචිත්තං කියලා දැන් හොඳට පේනවනේ මගේ හිත වික්ෂිප්තයි මගේ හිත සංකිත්තයි මහත්ගත හිතක්ද ඉතින් මේවා පේන්න ඊගාව ඉතින් අර පාඩම ඉවරනට පස්සේ ඊගා පන්තිට යන්න eBay මේක බලනකොට ඊගාව පන්තියේ අභ්‍යාසය ඉතින් කවුරු හරි කිව්වොත් පළවෙනි පන්තිට වැඩි පාඩම් පන්ති අමාරුයි ප්‍රශ්න අමාරු වෙන නිසා දෙවෙනි පන්තියට පෙළ වෙන කාර්ම කරදරයක් කියලා. ඇත්තට දෙවෙනි පන්ති විභාගය අමාරු වෙන්නේ. මේ දෙවෙනි පන්තියෙන් ඊට තුන්වෙනි පන්ති ඊටත් වැඩි අමාරු දේවල් උගන්න අමාරු ප්‍රශ්න අහන නිසා කී දැකි පෙළ වෙන එක ලාභයි කියලා. එහෙම නැහැනේ ලෝකෙ මේක නැහැ. මොකද්ද මට තේරෙන්නේ මේ දහංගටයක්වත් ඇතිද කියලා. ඒ මේ මේව ගැට ගහ ගන්න හදනවා මේ නැති තැන ගැට ගහ ගන්න තරම් පෑන් තියෙනවා පොත් තියෙනවා කොළ තියෙනවා ඒ තීල්ලිය බලලා නෑ මං මං කියන්නේ සාකච්ඡා කරන්නේ හොඳයි සභාවට මොකද්ද හම්බ වෙනවා ඒක ඇත්ත. ඉතින් මම අල්ලගත්ත මනුස්සයර ගහන එක ඒකත් මගේ ඇත්ත. නමුත් හොඳට කල්පනා කරන්න කවුරුවක්වත් නැතුව යන්න පුළුවන් ගමනක් මේක. අපිට අවශ්‍ය කරන මූලික උපකරණ තියෙනවනේ සතිය. එන ඕනේ අරමුණක් සතිය කියන ඉදිකටන මල් මාලයකට අමුණන්න දෙන්නේ එනේන මල ওই ඉදිකටට අමුණන්න. එතකොට අන්තිමට මාලයට ඇමිනෙනවා. අන්තිමට බලනකොට නූල පේන්නේ නැහැ, ඉදිකට්ට පේන්නේ නැහැ, මල් ටික තියෙනවා මල් දමක් වෙනවා. ඉතින් ඒකට එකම දාස්පෙත්ති මල් මමුණට වැඩිය එක එක මල් ලමුණනවා නම් ලස්සනයි. ඒකනේ මල්දම් කරුවයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඉතින් කහ පාට මලක් අද්දි රතු පාට මලක් ආව ඉතින් හොස දික් කරගන්න. නිල් පාට මලක් ආව හොස දික් කරගන්න. ඒ වුණේ මල් ටික දිහා බලන්න කහ පාට මල් විකුණනට වැඩිය ඔක්කොම දාලා මොනපාම මල් වානේ වැඩි ගන්න විකුණතයි. ඉතින් මේකට සෙල්ලක්කාර නැහැ. හැම කෙනාම මේ සම්ප්‍රදාන කුල වැඩි. මේ ඒ අරමුණම තියෙන්න ඕනේ. ඒක පොඩ්ඩක්වත් පුස්කන්න බෑ, දිරන්න බෑ, වෙනස් වෙන්න බෑ. ඒක නැති වෙච්ච කවෙත් ඉන්නන්න. ඉතින් ඊට වෙඩි ආයේ ප්‍රශ්න දෙවිලා ගන්න ඕනේ. අපි යනවා ඊගා ප්‍රශ්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වැලි මළුවේ සක්මන් භාවනාව කළෙමි. උතවනවා, ගෙන යනවා, තබනවා ලෙස පියවර 12ක පමණ සතිය පිහිටුවීමට දැන් හැකියාව ඇත. මා මෙතෙක් සක්මන් කර තිබුණේ සක්මන් කරනවා යයි සිතාගෙනය. නමුත් ඉන් ඔබට ගිය මා සක්මන් මළුවේ සක්මන් කරනවා යයි නොසිතා මාගේ සාමාන්‍ය ගමනට ගොස් එය සක්මනක් කරගත්ෙමි. එහිදී තබනවා තබනවා ලෙස පියවර ලැබුවෙමි. ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සිටීමට කාලය ප්‍රමාණවත් නැත. ඊතරම් වේගයෙන් මා සක්මන් කළෙමි. එහිදී මාහට පීවර 20ක පමණ සතිය පිහිටුවීමට හැකි විය. භාවනාවට ආධුනික මාහට මෙය නිවැරදි தත්වයක් දැයි පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. මට මතකයි අපි දෙවිනි ධර්ම දේශනාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා කතමේ තයෝ ධම්මා භාවේ තබ්බා කියලා. එතකොට කියලා තිබුණා තීනි සමාධීති කියලා සවිතක්කං සවිචාරෝ සමාධි මෙනෙහි කරමින් වම දකුණ වශයෙන් දැනගන්නා සමාධිය. ඊට පස්සේ අවිතක්කෝ සවිචා අවිතක්කෝ විචාරමත්ත සමාධි මෙනෙහි කරන්න හැබැයි වම දකුණ වශයෙන් දැනගන්න. ඊට පස්සේ මෙනෙහි කරන්නේත් නෑ වම දකුණ වශයෙන් දන්නේත් නෑ සක්මන් කරන බව දන්නවා. තුන්වෙනි එක මෙනෙහි කිරීමත් නෑ වමේ දකුණ වෙනසුත් නෑ ඒත් gediya පිටින් සක්මන් කරන බව දන්න. ඉතින් ඒ නිසා මේ සක්මනේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි විතක්ක ਵਿਚාර සහිත නැත්නම් මෙනෙහි කරමින් එක එක වෙන් කර දන්නා ඥානකින් යනවා. පස්සේ තේරෙනවා මෙනෙහි නොකර ඒ ඥානය ලබන්න පුළුවන්. ඊට පස්සේ දැනගන්න පුළුවන් දැන් හොඳටම මම දන්නවා මම දක්නේ පිට ගිහිල්ලත් නැහැ. හිත පිට ගිහිල්ලත් නැහැ සක්මන් කරනවා මෙනෙහි කරන්න ඕනකමකුත් නැහැ. වම දකුණ වශයෙන් දැනගන්න ඕනකමකුත් නැහැ. නමුත් මම ඉඳගෙන වෙන බව දාන්න. හිටගෙන වෙන බව දාන්න. ඒක හරි ඉස්සලා කියපු සමාධි දෙකටම වැඩි උසස් එකක්. ඉතින් ඒ නිසා පටන් ගන්න යන්න එපා ඒකෙන්. අනිත් දවසෙත් ගියාට පස්සේ ඒක පියවරක් දෙකක් හරි කමන්නේ සක්මන් කරලා බලන්න. සක්මන් කරාට පස්සේ තමයි තේරෙනවා නම් ඒ අඳුරේ පාන්න නැතුව ගුණ කරත් යදිනොයි කියලා අදින්නන එකයි තියෙන්නේ. එතකොට අඳුර පාන්න ඕනේ නැහැ. ඉතින් අර එහෙම කරත් යදිද්දිත් ඒ ගුණට ගහණ්ඩයි අඳුර පාණ්ඩයි ගියාම ගොනා පිටිපස්ස බලනවලු පිටිපස්සෙත් ඉන්නේ කොනෙක්ද කියලා. කරත් අදින මමද ගොනා නැත්නම් මේ එළවණේ කාද ගොනා කියලා. අර කෙක්කිවිට තියනවට ගහනවා. දන්නවට කරත් කවි කියනවා. එනේ ඒකේ ප්‍රෝජනයක් තියෙනවා. ඒ ගොනා දඟලනවනම් තමයි ගහන්නේ අඬහැරපාන. ගොනා කරත් අදිනවනම් හොඳ රාළ රාළද ගෝණි පඩංගුවේ ඉන්නේ සතුටින් ගැලපද වෙන්නේ. රාළ පඩංගුවට ගිහිල්ලා ගැල යදිනවා උඩට. ඉතින් ඒක තමයි මම කිය හරිම අමාරුයි කියලා දෙන්න. ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට කාර් එකේ ගියර් එක දාන්න ඕනේ කොතනද කියලා. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්නේ චෝක ඒක කරන්න අමාරුයි. ඒක නිසා කියනවා ඉංජිනේර්ස්ලට කවදාවත් ඩ්‍රයිවිං බෑ කියලා. ඒ වගේ තමයි කොතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඕනද කොතෙන්ට යනකම් මේක විතර බලන්න ඕනද කියන එක කොච්චර දුර යන්න ඕනද කියලා තීරුම් ගන්න බෑ මේකේ අපි විහිළුවකට හාස්‍යයට ලක් කරලා කරන මිසක් රණ්ඩු දරුවල් කරන දෙයක් නෙකියන්නේ නෑ මොකද අපි හැම කෙනාම නොදරුවෝ. පරමාර්ථ ධර්ම වල ඉඳලා සම්මුති ධර්ම ඉඳලා පරමාර්ථ ධර්මයට හැරෙනකොට ඒ දෙයට අනුග්‍රහ කරන්න කාටවත් තේරෙන්නේ නැහැ. මොකද අපි ඒ තරම්ම කල්පනා කරලා වැඩ කරන්න හදන්නේ හොඳට මතක තියාගන්න මේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඇඟට වැඩේ බාර දුන්නාට පස්සේ ඇඟ කරනවා. අපිට අපි ගැන විශ්වාසය නැති නිසා අපි මේකට ප්‍රසිද්ධ ගුරුවරු අවශ්‍යයි. දිග සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ. දිග රිට්‍රීට් කරන්න ඕනේ. බහා විස්තර හොයනවා කියලා කියන්නේ මේ සරල භාවය නැති කිරීමක්. ඒ නිසා මේ කියලා තියෙන ක්‍රමය හරි. මම පෙන්නුවේ ඒක මේ අපි අර කියපු දෙවෙනි දවසේ ධර්ම දේශනාවට සාරිපුත්තු සාංශය සම්බන්ධ කරපු ඇටි කියන්නයි. ඒක නිසා මේ විදිහට කරගෙන යනකොට මේ එකම භාවනාව නැත්නම් මේ සක්මන් භාවනාව පරියංග භාවනාවේ පුදුමාකාර පැතිකඩ ගොඩක් තියෙනවා. මේ ගුරුවරු වෙන්න හදන කට්ටිය මේ එක පැතිකඩක් අල්ලන්න තමයි කෑ ගහනවා. ඉතින් එතකොට අර ඔක්කොම ගෝලියෝ මේ පැත්තට දාන්න හදනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාස පුදුමයි. ඕනම දෙයකට ඕනම දෙයකින් හැඩ ගහන්න පුළුවන් නිසා මොනම විදියකින්වත් මූලධර්ම අල්ලන්න යන්න එපා. ඒ වෙනුවට ප්‍රත්‍යක්ෂය අල්ලන්න. ප්‍රත්‍යක්ෂ කළ වැරදුනත් කමක් නැහැ. ප්‍රත්‍යක්ෂ වැරද්දකට බුදුරජාණන් වහන්සේ දෙන වචන තමයි ආර්ය පරිේශණය. ඒක කරලා බලන්න වැරදුනත් ප්‍රශ්නයක් නෑ, හරියට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේක සංසන්දනයක් විතරයි මම මේ කියුවේ. ඒකට ජීව උපදේශයක් නෙමෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ලනු පැදුරේ සක්මන් කරන විට දෙත පැදුරක් උඩ ගමන් කරනවා වගේ දැනෙනවා. වැලි මළුවේ සක්මන් කරන විට දෙත වැලි මළුවක ගමන් කරනවා වගේ දැනෙනවා. මෙසේ වීමට හේතුව කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නැති මොන දේ ආවත් ඇයි එක බාර ගන්න බැරි. ඇයි මේක පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ මොකටයි? ඒක උණුසුම් තඩුව තහඩුවක් උඩ සක්මන් කරනවා වගේ වෙන්න පුළුවන්. සීතල තහඩුවක් උඩ, හෙල්ලෙන එකක් උඩ, නිශ්චල එකක් උඩ. ඉතින් මේව පිළිබඳ විස්තර හොයන්න යනවයි කියලා කියන්නේ ඒවට අභියෝග කරනවයි කියලා කෙනෙහිල්ල. මේ එන දෙයට බාර ගන්න. බාරගත්තොත් විතරක් මේ ඕනම දෙයක් ඕනම විදිහකට අත්දකින්න පුළුවන්. ඒකට නිදර්ශන කරන හොයන්නේ ඇයි එහෙම උනේ කියලා අහන්න හදන එක විතර නාස්තික ප්‍රශ්නයක්. මුළු මානව ඉතිහාසෙම නෑ. මේ අත්දකින්න දේ ඇයි කියලා. අත්දකින්නේ පිළිගන්න. ඒකට කාවුරක්වත් නැහැ. එපයි කියන බ්‍රහ්මිකටවත් දෙවියෙකුටවත් බුදුහාමුදුරටවත් මේ දැනෙන දේ බොරු කරන්න බෑ. ඒක බාරගත්තයි කියලා කිසිම ප්‍රශ්න නැහැ. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ අස්පනා අපිට පේන දෙයට අව탁සීරුවක් කෙනහිල්ලක්. ඉතියාට ගමනක් නැහැ. හැම වෙලාවෙම ඇවිදින්නේ මේ ලනුපැදුරක් උඩ නෙමෙයි සැකයක් උඩ කියලා කියන්නේ. සැකේම තමයි අඩියක් තියන්න තියන්න සැකයක්. ඒ නිසා කරුණාකරලා පැත්තක දාලා ප්‍රත්‍යක්ෂයට සාදර වෙන්න තව තවත් විවිධ දේවල් පෙනේ කියලා සාදර වීමට කියනවා අනිච්ච සංඥාව නැත්තම් මේ දේවල් පෙරලෙන්න ඉඩ තියෙනවා. නිත්‍ය සංඥාවට යන එකනට තමයි පොඩ්ඩ එහෙම වෙනකොට ඔය ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා මේක පිළිකරගෙන ඉදිරියට යන්න ඊගාවට වෙන පියවරත් ඊගාට වෙන ආකාරات ওই විදිහටම සාදර වෙන්න කියලා කියතයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. සිටිනා ඉරියව්වේ සිත යොදමින් ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළෙමි. සිහිල් උණුසුම් බව දිහා හා කෙටි දිගහා කෙටි බව ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙනස් බව අත්විඳෙමි. විනාඩි කිහිපයක් එසේ පසුවන විට නින්ද ගොස් ඇහැරියක් මෙන් දිගැසීමක් ඇති විය. නමුත් නිନ୍ଦ නොගිය බව හොඳින් පසක් විය. මෙවැනි වාර කිහිපයකින් පසුව ආනාපානය නිවි ගියේය. ශරීරය කිසිවක් නොදැනෙන ස්වરૂපයක් ඇතිවිය. වම් අත මත තබාගත් දකුණු අල්ල කොහෙත් ඇතිදැයි සෙවීමට සිටුවද එසේ නොකෙලිමි. දිගටම ඉන්නා ඉරියව්වේ සිත රඳවා ගතිමි. අතරින් පතර පතුල්වල සියුම් වේදනාවක් දැනුණද ඒ කෙරේ සිත නොයොදවා දිගටම ඉන්නා ඉරියව්වේ සිත පවත්වා ගතිමි. මේ අයුරින් විනාඩි 40ක් පමණ සිටි බව තේරුම් ගතිමි. වෙනත් අරමුණු කිසිවකට එන්නට ඉඩ නොදී ඉරියව්වේ සිත පවත්වා ගන්නා තාකල් එසේ සිටිය හැකි බව පතක් විය. සිතට මහත් දැනසිල්ලක් ඇතිවිය. මෙය නිවැරදි සාර්ථක ක්‍රමයක්ද යන්න පසක් කර ගැනීමට මේ කරුණ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ හා මේ අත්භවයේදීම නිර්වාණ අවබෝධය වේවායි පතමි. මේකත් ඇත්තටම අර භාවනාවේ හරියට නිදැල්ලේ යන්න යනකොට එහෙම නැත්නම් අනායාසයෙන් වෙන්න පටන් ගන්නකොට මේ කාලය සහ දේශය කියන අපේ හිතේ සටහන විලල් වෙලා යනවා. විලාව කොච්චර වෙලා හිටියක්ද දන්නේ මේ මම සහ මම නොවේ කියන දෙක අතර වෙනස දී වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අද්දකීම් වගේක් තියෙනවා. අජත්ත බහිද්දා කියන්න බෑ. දුර ළඟ කියලා කියන්න බෑ. මේ අත උඩ අත තිබුණාට අත්විඳින්න ගියාට නෑ. එහෙන් මේ නලියනවා දඟලනවා පේනවා. සම්බන්ධ කරන්න බෑ කොහෙද කියලා. එතකොට ඉව නිකන් මේ අනුන්ගේ වේදනාවක් වගේ තේරෙන්න පටන් ගන්නවා. මේකට කියනවා වේදනාවත් එක්ක පොඩ්ඩක් දුරස්ත වෙන්න ගන්න. ඉස්සර වේදනාව මමමයි මගේමයි මගේ ආත්මික කීපයක දැන් වේදනාව තේරෙනවා පොඩ්ඩක් දුරස්ත වෙලා. මේ විදිහට බලන්න පටන් අරගත්තට පස්සේ වෙනවා මෙහෙම බලන එක නිකන් විනෝදාංශයක් විතරයි. මේක නිකන් කාටුන් චිත්‍රපටයක් බලනවා. එහෙම නැත්නම් ස්ලෝ මෝෂන් දාලා බලනවා වගේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ හේතුව අර දැඩිශේ අපේ හිත මේ කාලමානයට අහුවෙලා තියෙන්නේ දේශමානයට අහුවෙලා. පරමාර්ථ ධර්ම වලට යනකොට සම්මුතියේ තියෙන කාලය සාදේශයේ දිය වෙනවා. ඒ දිය වුණාට පස්සේ මේ කරන ඒ විවහාර මේකට ගැලපෙන්නේ ඒක ਸਰුවචන්හන්සේ සඳහන් කරලා තියෙනවා වැලිකෙලියේ සිටින කුමරි කුමරිකාවන් වැලිකෙලියේ බත්තු වෙන වැලිබත්තු වෙනකොට ඒ ළමයින්ට ඒක ඇත්තම තමයි. ඒ ළමයින්ට ඒ ඒ වැලි මාලිගාවක් හැදුනොත් අඬනවා. වැලි මාලිගාව හරියෝ සතුටු වෙනවා. ඒ නිසා ඒ ළමයි වැලි සෙල්ලම් කර කර ඉන්නකොට සෙල්ලම්ගිට කවුරු හරි හැප්පිලා කැඩුනොත් ඉසాత බැඳගෙන අඬනවා. නම සරුවචනන්සේ කියනවා ඒ ළමයි සෙල්ලම් කරලා ඉවරලා යනකොට යාම සෙල්ලම්ගේ කඩලා යන්නේ. එතකොට අඬන්නේ නැහැ. මෙන්න මේ ළමයින්ගේ සෙල්ලම වැඩිහිටියෝ දකින්නේ කොහමද? අම්මයි තාත්තයි අනේ ළමයි ඔය සෙල්ලම් කරන්නේ කරදරයක් නැහැ නේ ඔන්නෝ කරන හිටපංගල කියලා ඉන්න වගේ ආර්යයන් වහන්සේලාට බේන්නේ මේ ලෝකේ මේ වැලි දරුවන් ළමාවියේ ඉන්න වැලි කෙලියේ ඉන්න කුමරු කුමරිකාවන් වැල්ලේ මාලිගා හදනවා. මේක මම කියාන මේක මගේ කියාගෙන තමයි අඬන්නේ. නමුත් යනකොට කඩලා දාලා යන්නේ. ඒ නිසා මේ වේදනාව වහම මේ වැලි මේ ලනු පැදුර තෙත වෙච්චාම ඒ හැම එකටම දඟලන්න පටන් අර ගන්නවා. නමුත් ඒක ඉවරලා ගියාට පස්සේ ඕක ඉවරයි. ඕකේ මොනවත් ඉතුරු වෙන්නේ මෙන්න මේ ජවනිකා එකක් නෙවෙයි දෙකක් නෙවෙයි ලක්ෂ වාරයක් බලන්න මේ හැමදේම කපුරු පිච්චුවා වගේ 100ක්ම නැති වෙනවනම් වෙයි නැති වෙන දෙයට මොකටද නඩු කියන්නේ? නැති වෙන දෙයට මොකටද මමයි කියන්නේ? මමයි කිව්වත් අඬන්නත් ඒවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි පෘථග්ජනකම කියන්නේ. ඒ නිසා මේ විදිහට කය සාක්ෂි කරගෙන යන කෙනාට ඒ අරමුණ එක දෙයක ඉඳලා තව දෙයක් බවට පත් වෙන විලෝපණය විපරිණාමය රූපාන්තරණය වෙනකොට තමයි සමස්ත කය විශ්ේ දක්වන ආකල්පයේ පුදුමාකාර වෙනසක් ඇති වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව අපි මුළු ලෝකෙම අනින්නේ මේ කය සාක්ෂි කරගෙන. බම්බය, වියත, අඟල, ඕකල්ලන්ට මයින්කොට මේක දී වෙච්ච දවසේ ලෝකෙත් දී වුණා වගේ. මනිනු මිම්ම ඇද වුණා වගේ. ඉතින් ඒක හරි මේ බලාපොරොත්තු සුන් කරවන්න නැත්නම් තමාටලාවට බියජනක බය එළවෙන මානසික අසහනයක් වෙනවා මානසික රෝග තියන අයට. නමුත් දක්ෂයාට සද්ධර්මයේ දන්න කෙනාට අනිත්‍ය සංඥාවෙන් වැඩ කරන කරන්න වෙනවා. මේ සත්‍ය මෙච්චරම අස්පනා අපිට පැහැදිලි. බුදුරජාණන්සේ පෙන්නපු ක්‍රමයට එයා ඒක නැවත නැවත කිරීමෙන් මේ අපි මෙතෙක්කල් ගැට ගහගෙන හිටපු මේ සමීකරණ මේ කාල සහ දේශමාන හීනයක් බව තේරුම් අරගත්තට පස්සේ ওই ලෝක දෙකටම සාධාරණ වෙනකොට නිකන් උබේ ජීවියෙක් වෙන්න වගේ වතුරේ ඉන්නත් පුළුවන් ගොඩේ ඉන්න පුළුවන් තත්යකට එනවා. ඉතින් ඒකට යන්නේ ඉස්සලා මේ පරිශන කරන වෙලාව පරීක්ෂා කරනවා. ඔබට මේ දෙකටම ඉන්න තරම් පෞරුෂත්වයක් තියනවාද? මේ දෙකම දරන්න පුළුවන් ශ්‍රද්ධාවක් තියනවාද? මේ දෙකම දරන්න පුළුවන් සීලයක් තියනවාද? මේ දෙකම දරන්න පුළුවන් සතියක් තියනවාද කියලා ඒ ඒ පැත්ත මේ පැත්ත දාන වෙලාව. අන්නේ වෙලාවේ නොසලී Taman විසින්ම මේකට බාධා නොකර එහෙම යන්න දුන්නොත් එහෙනම් ජීවිතේ වැඩ ගන්නවා. ප්‍රතිපදායෙන් වැඩක් ගන්නවා. ඒ නිසා මේකට අනිත් දවසේ යනකොට ඔයිටත් වැඩිය ලෑස්තිලා යන්න මේක සෞඛ්‍ය සම්පන්න සාධාරණ ක්‍රමයක් කියලා කිසිසේත්ම සැක කරන්න එපා. නොවේද කියලා හිතන්න එපා. ඔව් කියලා හිතාගෙන ලෑස්තිලා යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනෙදා වැඩ කටයුතු කරමින් සිටින විට මද වේලාවකින් සෑම දෙයක්ම මතකයෙන් ඉවත් වී හිතේ හිස් බවක් ඇතිවේ. සිතිවිලි චේතනා බාහිරය ගැන කිසිම හැඟීමක් නැතිව කරන වැඩයද මතකයෙන් බැහැර වේ. මෙය අදුක්කම සුඛ වේදනාවද නැත්නම් සතිය නැතිවීමක්ද කරුණාකර මෙය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්න අමාරුයි. ඒක නිසා ඒ වගේ දෙයකට අපිට එකම උපමානයයි තියෙන්නේ. මේක නැවත නැවත වීම සඳහා කුමක් කළ යුතුද ඒ දෙක කරලා බොහෝ වාර ගාණයක් මේක අත්දැක්කට පස්සේ මොකද හිතෙන්නේ කියලා බලන්න. එතකම්ම කය සහ ජීවිත දෙකම අනතුරේ තමයි තියෙන්නේ. මේක පිස්සු නම් වැඩි වෙනවා. හොඳ නම් ඒත් වැඩි වෙනවා. ඒක තමයි අපි මේ නැවත නැති යොදලා බලන්නේ. ඒ නිසා අපිට දැන් අලුත් පාරක් හම්බෙලා තියෙනවා. තව කෙනෙකුට හම්බෙන්නෙත් නැහැ, තව කෙනෙකු උපදේශ අරගෙන වැඩකුත් නැහැ. මේකට යොද යොද බලන්න. කාරණා තුනක් වගේ බලා ගන්න සද්ධාවයි, සීලයයි, සතියයි. ඒ තුන තියෙනවා නම්, ඒ කියන්නේ හොඳට මතක තියානින්න යෝගේ හරි සැකේන එක, ඒක තමයි මායя කියන්නේ. මේ සැකේට තමයි අවිද්‍යාව කියන්නේ. මේ සැකේට තමයි ඒක නිවර්ණ නිමුත් එකක්. මේ ලෝකයා සාමාන්‍ය ඔන්න සැකේට තමයි ඥානය කියලා කියන්නේ. අපි නිතරම හෙට මොකද කරන්නේ අරයට මොකද කරන්නේ කියලා තියන්නේ දැනට ඉව තක නිසා. යම් කිසි වෙලාවක වර්තමාන මොහොතේ 100%ක් සම්පත්‍ති කරනම් මොන පරිේශනද? මොන ඒසනද? මේ කරන හැම පරිේශනයක්ම වර්තමාන තියෙන ද්වේෂය මත පදනම් වෙලා තියෙන්නේ සැකේ මත පදනම් වෙලා තියෙන්නේ. එනිසා මේකෙන් හම්බෙන ප්‍රතිඵල කද්දාකවත් මානවයට ඕ ඒ කරන කෙනාට හිතසුව පිණිස හිටින්නේ නැහැ. ඒ මොකද හැම පරිේශනයක්ම කරන්ඩ අසත්‍යමත් වෙන්න ඕන. ආර්ය පරිශ්‍රණයේ ඇර. ඒ සමේ විශාල සංඛ්‍යාවක් අද ලෝකේ ජීවත් වෙලා මේ විද්‍යාඥයෝ කියන අමනයෝ මේ චිත්තක්ෂණයේ පන්නගෙන මේ කරන වැඩේ දිහා බලනකොට පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා මේකට ලෝකයා කොච්චර රැවටිලා ඉන්නේ. බුදුහාමරංගේ ආර්ය පරිශීතිය නියමක් සිද්ධ වෙන්න මම දැන් මෙතන. ඒ නිසා ඔය සියලුම අද කරන පරිශීලන වල ප්‍රධානම දේ සැකයයි මේ අනස් අනාරක්ෂාවයි. විශේෂයෙන්ම අද ලෝකේ ලෝකේ ආර්ථිකයෙන් 90ක් විතර යොදවන්නේ යුදෝපකරණ හදා. සැකයයි අනාරක්ෂාව. හැම විද්‍යාඥයෙකුම දැනගත්තත් නොදැනගත්තත් පහඳින්නේ ආයුධ නිෂ්පාදනයේ මිසක් වෙන මොනම දෙයකටවත් නෙවෙයි. ඒගොල්ලෝ අපට දන්නේත් නැහැ දැනගත්තට කියන්න විදියකුත් නැහැ. ඒ නිසා බය නැතුව ඉන්න මිනිස්සයා නැත්තම් සැක නැතුව ඉන්න මිනිස්සයා ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒකට දෙන ලස්සන වචනේ තමයි සාසන සම්පත්තිය. සාසන සම්පත්තිය ඉන්නකොට මොනම දැනුමක්වත් ඕනේ නැහැ. ඒ නිසා මේන සැකය මතක තියාගන්න හේවණල්ලක් වගේ අපි පිටිපස්සේ යනවා. විශේෂයෙන්ම ඕක මේ උගත් අය අතර වැඩි. සද්දා වැඩි අය ගාව ඕක ටිකක් අඩු වෙන ගතියක් තියෙනවා. නමුත් ඒක අපි දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. සද්ධාව තියෙනවා මට සීලය තියෙනවා මට සතිය තියෙනවා. මම කැමති මේ පරිශීලන කරන්න කියලා නැවත නැති යදෝදා බලන්න. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචන තමයි අනුපස්සනා. නැවත නැවත අනු අනුපස්සනා. ඒ අනුවම නැවත නැවත බලන්න කියන එකයි කියන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්ස භාවනාවේ හෝ අනිකුත් අවස්ථාවන් වල ඉබේ හටගන්නා හා තර්ක කර ඉදිරියට ගෙන යන සිතිවිලි wen wenව හඳුනා ගන්නා ආකාරය සහ ඒවා දෙස සතියෙන් බලා සිටින ආකාරය පහදා දුන මැනව নমස්කාර වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හැම හිතවිල්ලක්ම මගේ නෙවෙයි කියලා බාර ගන්න. ඒතකොට කිසි සැකයක් එන්නේ අනිත් එක කවදාකවත් හිතන්න එපා හිතනවා කියන්නේ පිස්සුවක් කියලා හිතන්න. මේ ලෝකේ හිතලා හම්බෙච්ච මොකක්වත්ම නැහැ. හිතනවා කියන එක පිළිකාවක්. ඒ වෙයි දෙන්න ඕන දේ වෙයි. ඒ නිසා හැම හිතවිල්ලක්ම හිතන හිතවිලි ඔය හිතෙන හිතවිලි ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියවන්නේ නැත්නම් thought without a thinker කියලා ලොකු පොතක් තියෙනවා මාක් එප්ස්ටයින්ගේ. එයා ඒකලා පෙන්නනවා සතිය සහ මේ හිත හිතන්නේක් නැති හිතවිලි කියලා විකාරයක් අපේ ජීවිතේ තියෙනවා. ඒක නිසා සොක්‍රටිස් ගත්තත් වාලෙක් ගත්තත් දෙන්නම පිස්සු. සොක්‍රටිස්ගේ පිස්සු කියන්න පුළුවන් වාලට කියා ගන්න බැරි නිසා වාල්. උට ආත්මෙන් භාගයයි තියෙන සොක්‍රටිස් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨයම කියලා කියන අම්මනියෝ දෙන්නා. එයාගේ බැක්ටීරියා වර්ගයේ තියෙන RNA DNA අතර බොහෝම සුළු වෙනසයි තියෙන්නේ. ඒ නිසා හිතලා ගිය තැනක් නැහැ. ඒ නිසා අද චින්තකයන්ද කියලා වෙනව තෑගි දෙනවා මම මට පුදුමයි මටත් දෙන්නේ නැත්තේ ඇයි කියලා. මොකද අපි ඔක්කොමලා එක ගාන්න හිතනවා නුදේ ඉඳලා හද්දා වෙනවා. අයි චින්තක කියලා වෙනම જાතිය උණ්ඩ උණ්ඩ ගහන්න ඕනේ මඩුවලි ගොලි. උන් කියලියනවා අපි ඉතින් කියවනවා පිස්සු හැදින. සරුවචනාංශේ චින්තකයන් ගාන්නත් දාන්න හදලා තමයි. එනිසා එන හැම හිතවිල්ලක්ම කෙලෙසේක පුපුරු ගැහිල්ලක්. කෙලෙසයක් මේ පිච්චෙන වෙලාවක් නැත්නම් කෙලෙසක් ඇති වෙන වෙලාවක් ඒ නිසා යම් වෙලාවක මේ ලෝකේ සම්පත්‍ති කර අවස්ථාවක් තියෙනවනම් ඒ වෙලාවට හිත කය හිත වචනේ තුනම කිරියට වැටෙනවා. යකිරියට තමයි ක්‍රියාහිත කියලා ඔය තාතන් වහන්සේලාට තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා සරුවචනාංශික වචෙන් කියන ඉන්ජන කම්පන ස්පන්දන චංචල ප්‍රපංචන මේ සීරම කෙලෙස් වලට නක්. කය හෙල්ලුණත්, වචනේ හෙල්ලුණත්, හිතේ හෙල්ලුණත් කෙලෙස්. හිතේ හෙල්ලීමට කියන අපි ප්‍රපංච කරනවා කියලා. ප්‍රපංචනය කියලා කියන්නේ වාග් බහුල්‍ය වගේ ලේසියෙන් කියන්න ඕන එක වටේන් කියන්න ඉතින් එක තැනම හිත ගොජදා. මේ ප්‍රපංච වැඩි වෙන එක මුර්ග ලක්ෂණයක් විදිහට තමයි පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් අපිට දොස් කියන්න බෑ. මොකද අපි ඔක්කොම ඒ තැන තමයි ඉන්නේ. නම ਸਰවචනත්කේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ එහෙව් කිනාටත් ඒ කායින්ජන වාග් ප්‍රපංචන මනෝ ප්‍රපංචන නතර කරන්න පුළුවන් ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා මැරෙන්න ඉස්සලා. ඒ නිසා ඒ තියෙනව ඔක්කොම මතු වෙනවනම් ඒක කරන්නත් එපා ඒක. දෙක මතු වෙන සියල්ලම හිතනද මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි නේතම් මම නේසෝමස්සේ නමේසෝ අත්තා. එහෙම නැත්නම් සර්වඥයන් සඳහන් කරලා තිනවා ඒ හිතවිලි දිහා බලන්න කියලා විවේක නිසිතන් විරාග නිසිතන් නිරෝධ නිසිතන් පටිච්චසමුප්පාදන පස්සේ. විවේකීව බලන ඉන්න නිකන් මේ මොහොත රැල්ල ගන්නවා වගේ. විවේකීව බලන ඉන්න ටීවී එකේ ඩොට්ස් වටන වෙලාව වගේ. විරාග නිසිතන් කිසිම දෙයක් අතරම ඩොට්ස් වටන වෙලාව රාග කරන්න බැහැ. නිරෝධ නිසිතන් ඔය හැම එකක්ම අලු පුච්චව වගේ කපුරු පිච්චව වගේ නැති වෙනවා. පටිනිසක් ගන්න පස්සේ අන්තිමට තොගේ පිටින් අතාරින්න වෙනවා. ආන්නේ විදිහට බලනවා නම් හරි ලේසි ඉත සත්පුරුෂ වෙන හැටි සහ සත්පුරුෂයන් කවුද කියලා තේරුම් ගන්න. ඒක නිසා එන ඔක්කොම හිතලා හිතුවත් ඒක කරන්න එපා. හිතලා හිතුවත් හිතුණත් සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න පුරුදු වෙන්න. හැබැයි ඒක කරන්න සුදුසුකම් වෙන්න සාරිපුත්‍ර සාංශි කියපු විදිහට ඒ සත්පුරුෂ සංජය වෙන්නේ සද්ධර්ම ශ්‍රවණේ ධම්මාන ධම්මචාරි වෙලා අර කියන සමාධි මට්ටම් ගියාට පස්සේ තමයි කෙනෙකුට මේ යන්ත්‍රේ මන්තරේ මතුරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඒ මූලික සුසුකන් නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වට ඒ කාර්යයක් නැහැ. ඒ නිසා ඒ ගුණ ධර්මත් වඩන්න මේකත් කටපාඩම් කරලා තියාගන්න මේ කරන අපේ දවසකට අපේ තුලින් කරන දේවල් 90ක් විතර ඉබේ කරන දේවල් මිසක් කදාවත් හිතලා කරන දේවල් නෙවෙයි. එහෙම නැත්නම් කියනවනම් අද දවස් මුළු ජීවිතේම අපේ කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. අපේ තියෙන දාස ගතියක් වාල් ගතියක් විතරයි මේ බාල්දු ගතියක් විතරයි කෙලස් තමයි නලවන්නේ. ඉතින් මට අයිතිවාසිකම් කියමනේ තමයි කර්ම සකස් කරගන්නේ. මට අයිතිවාසිකම් කියමනේ තමයි සංසාරයක් හදාගන්නේ. මම නෙවෙයි කියාගන්න පුරුදු වෙන්න නම් හිතාමතා කරන දේවල් පුළුවන් තරම් අඩු කරලා මෙව්වත් නේතමම නේසෝහමත්මි නමේසෝවත්තා කියන කමෙන්ට පුරුදු කරපුවාම තේනවා මේ කොයිදෝ යන එකක් අරගෙන තමයි අපි චිත්ත පීඩාරම් තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ හෙට දිනයේදී තවත් භාවනා වැඩසටහනක සමාප්තිය වෙයි. මෙම භාවනා වැඩසටහනට සහභාගී වූ ප්‍රථම වතාව මේ වෙයි. එහිදී මා ලබා ඇති ප්‍රගතිය හෝ පසුබෑම පිළිබඳව ඔබ වහන්සේ දැනුවත් කිරීම මාගේ යුතුයකමක් කොට සැලකමි. සක්මන් භාවනාව මම පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න මෙනෙහි කරමින් මම භාවනාවේ යෙදුණෙමි. එහිදී පාදයේ පතුල සක්මන් මළුවේ වැලි තලය සමග ගැටීමේදී ඇතිවන තේජෝගුණ විපර්යාසයන් පීඩන බඳු විපර්යාසයන් ඝර්ෂණ බඳු විපර්යාස යන් සමගම පාදය පද්දා ඉදිරියට යැවීමේදී ඇතිවන වායෝ සහ තේජෝ බල විපර්යාසයන් හැඳින ගතිමි මෙහිදී සතියට සමපේක්ෂව පාදයේ ක්‍රියා පාරිත්වය පවත්වාගෙන ගියමි පාදයේ ක්‍රියාකාරීත්වය මට සතිය අප්‍රමාදව පිහිටුවා ගතිමි. ইহත සඳහන් පාදවල ක්‍රියාකාරීත්වයේදී ඒවා ඒවායේ ඉහළම කොටස් අඩු ඝර්ෂණයක් සහිතව වැඩි චලනයක යෙදෙන බවද දෙසු පහළ බාහු වැඩි ඝර්ෂණයක් සහිතව අඩුවෙන් චලනය වන බවද නිරීක්ෂණය කළෙමි. ආනාපාන සති භාවනාව. සක්මණෙන් පසු පරයන්කයට පැමිණියේ අඩු වැඩි වශයෙන් වූ සතියක් සහිතවය. ආනාපානයේ සිදු කලේ උරස් කුහරයේ එතවීම පිම්බීම හැකිලීම පාදක කොටගෙනය. ආනාපානයේදී කිසිදු නීවරණයක් මේ වන විට මා වෙත නොපැමිණේ. ආනාපානය ගෙවී යත්ම සමහර දිනවලදී හදවතේ සියලු ක්‍රියාකාරීත්වය බෙල්ලේ දෙපස මස් බිඳු තදවීම ශරීරය නොදැනී යාම වැනි தත්වයන් අත්දිටිමි. තවත් සමහර දිනවලදී අචේතනිකව සිදුවන කායික චලන අත්දිටිමි. ඒ හැර මට කිසිදු අද්භූත රූප හෝ ශබ්ද නොදැනු නොදැනුනි. මා වහන්සේගේ ධර්මදේශනා ප්‍රථම වරට ඇසුවේ ඔබ වහන්සේ නවසීලන්තයේදී දේශනා කළ සක්කාය දිට්ඨිය පිළිබඳ දේශනාවලිනි. ඒ වායේ ගැබ් වී ඇති බුදුරජාණන් වහන්සේ මම සැබෑ ලෙසම දුටුවේ එම දේශනා තුලිනි. මම දැඩි උච්ඡේදවාදියෙක්ව සිටියෙමි. විවිධ භෞතිකවාදයන් හැදෑරුවෙමි. වැස්සකටවත් පන්සලකට නොගිය අයෙක්මි. හෙටින් පසු මාගේ අධ්‍යාත්මික කටයුතු වලදී මට කමටහන් ගත හැක්කේ කාගෙන්දයි යන කුකුස මා පෙළයි. මම ඔබ වහන්සේ හමුවට මෙහි පැමිණීමට පෙර නිවසේදී මාස 3ක කාලයක් පමණ අත්නෝමතිකව ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඉහත සඳහන් දීර්ඝ විස්තරය විස්තරයෙන් මම බලාපොරොත්තු වූ මා පිළිබඳ සැබෑ තතුවලින් බිඳක් ඔබ වහන්සේ වෙත ප්‍රකාශ කොට මා මෙතෙක් කළ භාවනා කටයුතු වල සැබෑ తත්වයේ පිළිබඳ වහන්සේගෙන් කමඨහන් ලබා ගැනීමටය ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. මොම්බ්‍රිගිත විශේෂයෙන් කමඨහන් දෙන්න දෙයක් නැහැ. රූකඩ නටනකොට නූල් ටික දැකලා තියෙනවා. කොච්චර කල් රූකඩ නටනවා ඔව් කවුරු හරි කියලා ওই කලුතරේ තියෙන්නේ ඔය නූල් වලින් දුවන්නේ රූකඩ වලට පණ නැහැ. බලපං කියලා කවදා හරි රූකඩ නැටිල්ල නටන අතරේ නූල් ටික දැක්කනම් එයාට තේරෙන පටන් අර ගන්නවා. අපි කිචි කවාගෙන hina වෙලා තියෙන මෙතෙක් කල්. විකාරයක් කරලා තියෙන කියලා මේ මේකේ තියෙන සම්බන්ධතා ටික මේ රූකඩේ නැටනවා මම රූකඩේ උනාට නූල් සූත්‍රයේ තියෙන වෙන තැනයි. ඒ නූල් සූත්‍රය දැක්කට පස්සේ රූකඩේට බැනලා වැඩකුත් නැහැ, ස්තුති කළා වැඩකුත් නැහැ. ඉතින් ඒ දැකීම රූකඩ දර්ශනයේ සම්පූර්ණ දියාරුකර හැරීමක් වෙනවා. ඒ නිසා රූකඩ කාර්යෝ කැමති නැහැ ඒක දකින්න. ඒක එක්කම විරංජන වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිරුද්ධ වෙන්න පටන් අර ගන්නවා. මේ ලී කැලිටි කන්නේ නටන්නේ කියන එක. ඉතින් ඒක දකින්න තමයි බුදුරජාණන්සේ පෙන්වුවේ මේක රූකඩ දර්ශනයක් නෙමෙයි මේක මැජික් දර්ශනයක්. මැජික් කාර්යය කරන විකාර ටික පේන්න පටන් ගත්තාම හැබැයි බුදුරජාණන් කියනවා මැජික් දර්ශනයෙන් ලැබෙන ආස්වාදයට වඩා ලොකු ආස්වාදයක් ලැබෙනවා මැජික් එකේ තියෙන මැජික් ගතිය දාලාගත දවසේ. ඊට පස්සේ තවදුරටත් ආයෙ මැජික් බලන්න බෑ. බලන්න දෙයක් ඇති වෙන්නේ මොකද මෙතන මේ කාගදෝ න්‍යායපත්‍රයක් වැඩ කරන බව තේරෙන නිසා කමඨාන අවශ්‍ය කරන්නේ මේ දෙයට බාධා කරගන්න නැතුව ඉදිරියට යන්න. මේ දැනට ලැබලා තියෙන එකට බාධා කරගන්න එපා පඬිතයා වෙලා, පැහියෝ වෙලා, අයියා වෙලා, අක්කා වෙලා. ඒක වෙනකොට විතරක් ආයෙ මතක තියාගන්න මම බිග්ිනර්ස් මයින්ඩ් මම ආධුනිකෙක් වෙනවා. ඒ ආධුනිකකතිය තියෙන්න තියෙන්න මේ වගේ හෙලිදරව් කරන්න කරන්න පාපොච්චාරණය කරන්න කරන්න අර අහිංසකම එනවා. ඒකම කමටහනක් කරගත්තට කවන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පැවති ධර්මදේශනාවේදී ඔබ වහන්සේ පැවසුවා දුක්ඛම වේදනාවේ ගෙවී යාම දැකීම සඳහා වේදනාවත් පටිගයත් යන දෙකම වෙන්කර හඳුනා ගත යුතු බවත් එසේ වේදනාව සහ පටිගය වෙන්කර හඳුනා ගැනීම සඳහා සමාධියක් අවශ්‍ය බවත් අරුණු මෙසේනම් යම් යෝගා වචරේකට වේදනාව නිසා සමාධියක් අත්පත් කර ගැනීම අපහසු නම් එවැන්නෙකුට වේදනාවත් පටිගයත් වෙන්කර හඳුනා ගැනීම සඳහා වෙනත් විකල්පයක් ඇද්ද? වේදනාව නිසා සමාධියක් අත්පත් කරගත නොහැකි යෝගා වචරේකට වේදනාවේ ගෙවී යාම අත්විඳීමට ඇති විකල්පය කවරේද? ඔබ වහන්සේට දරුවන් සරණයි. අපිට මේ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රම හතරක් ਸਰවචන්සේ පෙන්නලා තිනවා චිත්ත විරිය ඡන්ද විරිය චිත්ත මීමන්තා කියලා මේ චිත්ත භාවනා ක්‍රමයේ තමයි සමත භාවනා කරගත්තට පස්සේ ඇටිය පේන්න පටන් ගන්නවා. ඒක ඉතින් අර කලින් අහපු ක්‍රමයට ඒක දිහා බලන්න ගත්තොත් හැබෑ නේනම් කියලා වැටෙනවා. ඊට අමතර ක්‍රමයක් තියෙනවා මීමාංසා බුද්ධිය. එතකොට යා මේ චෛතසික ශක්තිය ඉන්ෆරෙන්ෂල් නොලෙජ් නැත්නම් ණය විපස්සනාවට එහෙම නැත්නම් තර්ක ඥානයට දාලා නැත්නම් ආකාර පරිවිතක්කයට දාලා අර වේදනාවක් එනකොට උත්සාහ කරනවා බලන්න මේ වේදනාවට පෙළෙනවා වෙනකොට වේදනාව හදාරන්න. ඒක කියන්නේ වේදනාපච්චය තණ්හා වෙන්න දෙන්නේ නැතුව වේදනාපච්චය පඤ්ඤා වෙන්න උදාහරණ. පඤ්ඤා වීමට එක පැත්ත තමයි සමතේ. නැත්නම් විමර්ශන බුද්ධියකුත් අල්ලන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කරනවා ඔය මේ කැන්සර් අමාරු වෙලා හැදිලා යන කට්ටිය ඒකට භාවනා කරලා නෙමෙයි නිතෙන් යන්නේ. ඒගොල්ලත් එක නිකන් කවුන්සලින් කරලා බලනවා ඒ වෙනකොට ඇඟත් කඳයි විදාදියක් ඇවිල්ලා මේ කුණු වෙනවා. අධික වේදනාවක් තියෙන්නේ බණක් අහන්න වෙලාවකුත් නැහැ. ඔය විවේකීව කතා කරලා බලන්න ඔබ දැන් ඔකට වෛර කරත් වේදනාව විඳිනව නැතත් විඳිනව. ඒ නිසා වෛරේ වැත්තක දාලා මේ වේදනාවේ හැටි බලන්න. මේක එන්නේ පණ තියෙන ශරීරයක විතරයි. දැන් තමන් ළඟට ඇවිල්ලා තියෙනවා බලන්න බැරිද කියලා සමහරට හරියට කේන්ති යන වෙලාවට. මොකද සමහරකට පුළුවන් මේ වේදනාව දිහා බලලා ඒ වේදනාවෙන් පොඩි දුරස්ත භාවයක් ගන්න. ඒක ගන්න සමාධියකින් නෙවෙයි. සමාධියකින් ගන්නවා කලින් භාවනා කරපු කෙනෙක්. ඒත් උපදෙස් දෙන්න ඕනේ. නමුත් උපදෙස් දීමෙන් සමහර මීමන්සා බුද්ධියමුත් කරනවා. අචිත්‍ය මිදිකලගෙන ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන්. වීරියෙන් කරන්න පුළුවන්. නමුත් මේ ඔක්කොටම වැඩිය අපේ තේරවාදයේ පිළි අර ගන්න ක්‍රම තමයි සමාධිය හරහා යන එක. විපස්සනා පිළිගන්න එක තමයි මීමන්සා බුද්ධිය හරහා යන එක. එචෝ හතර පැත්තෙම මේ දවස්වල සමීක්ෂණ යනවා වෛද්‍ය පරිශන වල දැන් තියෙනවා භයානක මාරාන්තික ලෙඩ අධික වේදනාවක් ගෙන දෙනවා. ඒ කොකෙන් දෙන එක තමයි කරන්නේ සාමාන්‍යයෙන්. ඊට අමතරව බලනවා යාට ඒ දිට ප්‍රත්‍ය ඇදි හැටියට මොන දේ මහරා කරන්න පුළුවන් කියලා. කලාතුරකින් කරගන්න පුළුවන් අය වාර්තා වෙලා තිනවා බෞද්ධයෝම නෙවෙයි. එයාටන්ට මැරෙන්න පැයකට දෙකකට විතර කලින් අර වේදනාවෙන් දුරස්ත භාවයක් ඇති කරගෙන සතුට සිටින් මැරෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකේ මේ කලින් කරපු සමාධියක් නිසා වෙන්න බෑ. වෙනෙව්වත් තියෙනවා ඒ කියන්නේ උත්සාහ කරලා බලන්න ඕනේ බලාපොරොත්තුසුන් කරගන්න නරකයි. නමුත් සාමාන්‍ය ක්‍රමේ නම් අනිවාර්යයෙන්ම අපිට දරුණු වේදනාවකට මුහුණ පාන්න වෙනවා වෙනවා වෙනවා වෙනවා වෙනවමයි. ඒ නිසා දැම්මම සමාධියක් ඇති කරන් තියාගෙන එකයි කරන්න තියෙන්නේ. ඒ වගේ තියෙන ගොඩාක් කේසස් තියෙනවා කිසිම බලාපොරොත්තු වෙන්න බැරි අබෞද්ධයෝ මේ වැඩේ කරගන්න. ඒව කරලා තියෙන්නේ සමා බුද්ධ ධර්මයට ආශා කරලවත් සමාධියක්වත් සතියක්වත් තිබිලා නෙවෙයි මීමන්සා බුද්ධියේ. ඒක කරනවා සමහර ළඟ තියෙනවා ඒ ආකර්ෂණ ශක්තියක් තියෙනවා කියලා දෙන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ අහඹයක්. හොඳම දේ තමයි අපි අනිවාර්යයෙන්ම අදට වැඩිය දුක් විඳින දැනකට හිටපත් වෙනවා කියලා දැනගෙන ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික ලැහැත්ති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාරුණික පූර්වෝපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාව මා සක්මන් භාවනාව ආරම්භණුවේ වම දකුණ යන්න මෙනෙහි කරමිනි. මෙසේ සක්මන කරගෙන යාමේදී සිතවිලි මගින් බාධා පැමිණෙන අතර වම දකුණ යන වචන මගින් සිතවිලි මග හරවා ගැනීමට හැක. මෙසේ අරඹා විනාඩි 5ක් 10ක් අතර තුරදී වම දකුණ යන අමතක වී ඉබේම පාද බිම මත ස්පර්ශ වන අන්දම වෙත සිත යොමු වෙයි. මෙසේ ස්පර්ශ වන විට පාදය ස්පර්ශ වනුයේ වමද දකුණද යන්න පිළිබඳ හඳුනා ගැනීමත් සිදු නොවේ. මෙසේ සක්මන විනාඩි 15ක් 20ක් අතර කාලයක් සිදු කළ හැකි අතර සිතිවිලි මගෙන් බාධා පැමිණෙන අතර එම බාධා පාද පතිතවන අයුරු මෙනෙහි කරමින් මග හරවා ගත හැකිය. මෙම தത്വයට සක්මන පත්වීමේදී සක්මනේ යම් නීරස බවක් ඇතිවන අතර සිතට දැනෙන සියලු දුක් වේදනා යම් අයුරකින් මෙමගින් පසෙක ලාගත හැකි බවද සිතට පැමිණෙන අනවශ්‍ය සිතිවිලිද මගහරවා ගැනීමට හැකියාව ඇතිවනවා යන්න මෙනෙහි කිරීමෙන් සක්මන සිදු කරගෙන යනු ලබයි. සිතිවිලි පාලනය කරගෙන යාමට නොහැකි වීමෙන් සක්මනට බාධා සිදුවන සෑම අවස්ථාවකදීම නැවත වම දකුණ යන ආකාරය මෙනෙහි කරමින් භාවනාව සිදු කිරීමට හැකියාවක් ඇත. එසේ සිදු නොවුනහොත් පාද චලනයන් වෙත සිත යොමු කළ හැකි අතර මෙසේ සිදු කිරීම සිතාමතාම කරනු ලබයි. එවිට වම් කකුල සහ වම් අංශයට දකුණු කකුලට බරක් බවට හැඟෙන අතර වම් පාදය රේඛීයව ගමන් කරනු ලබන බවත් දකුණු කකුල කවාකාරව ගමන් කරන බවත් වැටහි යයි. මේ අයුරින් සක්මන මා තුන් ආකාරයකට කරගෙන යනු ලබන අතර අදාළ ආකාරයන්ට සිතා මතාම මාරු කිරීමේ හැකියාවද ඇත. සිතවිලි මගින් පැමිණෙන බාධක මතින් සිතට ද්වේෂයක් පැමිණීම දැන් සිදු නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙසේ මා ආකාර තුනකින් සක්මන සිදු කිරීම නිවැරදිදැයි පහදා දෙනමෙන් ඉල්ලා සිටින අතර එසේ ආකාර තුනම යොදා ගැනීම නිවැරදි නම් එය ආයාසයෙන් මාරු කිරීම සිදු කිරීම නිවැරදිදැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට මතක් කරන ඉස්සරහට කියපු විදිහට විතක්ක ਵਿਚාර සහිතව කරන එක, විතක්ක නැතුව ਵਿਚාර පමනක් කරන එක, විතක්ක ਵਿਚාර නැති පමණක් කියන කියපු එකත් එක්ක උත්තරේ ගලපගන්න ඒ වගේම ප්‍රශ්නයක් තියෙන නිසා සුදුසු විදියට අවස්ථානුකූලව යොදා ගැනීමේ දක්ෂකමක් තියෙන්නේ ක්‍රම තුනම හොඳයි අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවකදී ආනාපානය කෙරෙහි සිත යොමු කර ආශ්වාසය වෙනමත් ප්‍රශ්වාසය වෙනමත් හොඳින් අත්දැකීමේ ඒවා නාස්පුඩු තුලට ආ එන් පිටට ගලා යන විට ඇතිවන ස්පර්ශයන්ද දුටු වෙමි. ආශ්වාස වේලාවේදී ඇතිවන සීතල තත්වයට සාපේක්ෂව ප්‍රශ්වාසයේ උණුසුමද අත්දුටු වෙමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස තුනී වීමද එසේ තුනී වන විට ක්‍රමයෙන් කැඩි කැඩි යන ස්වභාවයද දුටිමි. ඉන්පසු ආනාපානය නොබෙනී ගියේය. හිස් තැනක් ඇති විය. ඉන්නවා ඉන්නවා යන්න අරමුණු කරගතිමි. ඉන්පසුව වරින් වර යම් යම් සිතිවිලි ගලා එයි. රැකියාව පිළිබඳ සිතිවිල්ලක් ආවිට ඉන් බැහැර වීම අපේක්ෂා කළ යුතුයද? ඒ සඳහා ඉන්නවා යන අරමුණ කෙරෙහි සිත යොමු කළ යුතුයද? ධර්මදේශනාවක් පැහැදිලි කිරීමක් සිතට ආවිට එවිටත් එසේ කළ යුතුයද? හිස්තන දෙස බලා සිටීමම අරමුණු කළ යුතුයද? පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා. ඒක ඉතින් ඇත්තටම තමන්ගේ මන අපේ හැටියට ඊස්තන අවශ්‍ය නම් අරමුණ අවශ්‍ය නම් බාධකේ අවශ්‍ය නම් ඒ තුනම තියෙනවා. තමන් මේ තුنين ඕනෙකට යන්න පුළුවන්කම තියෙනවා නම් තමන් මේක වශී කරගත්තා කියලා කීත හැකියි. ඒ නැත්නම් හිතවිල්ලටමයි යන්නේ. ඒ නැත්නම් අරමුණටමයි යන්නේ. ඒ නැත්නම් හිස්තැනටමයි යන්නේ කියෝනම් එනනම් තාම දාසගතියක් තියෙනවා. මේ කැමැති දෙයකට කැමැති වෙලාවට හසුර ගන්න පුළුවන්කම තමයි වශී භාවය කියලා කියන්නේ. සිද්ධි කරනවායි කියලා. ඒක නිසා මේ එකක්වත් හොඳ නැහැ. නමුත් හිතවිලි වල තියදී ඕනනම් ඒ අතරමැදත් හිස් තැන තියෙනවා කියලා දකින්න පුළුවන් වෙනවා. හිතවිලි වල ඉන්නකොට පුළුවන් නම් මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. කමාදී වශයෙන් මේ තියෙන විකල්ප කොහොනම දෙයකට Tamanට මනාපේ පරිදි යන්න එන්න පුළුවන්කම තියෙනවා නම් අර තුනම දාස භාවයටපත් වෙනවා. එහෙම නැතුව මේ විවේකයට විතරක් කැමති වුණොත් විවේකයේ අපිට මේ විවේකයට අපි දාස වෙනවා. ඒ නිසා මේ හැම එකටම සමහිත පහල කර ගැනීම තමයි අවසාන වශයෙන් අපිට අශ්ලෝක ධර්මයක වශයෙන් කම්පා නොවීම වශයෙන් නැත්නම් නොසැලෙන මනස වශයෙන් මතක් කරලා දෙන්න තියෙනවා. දැන් අපි විනාඩි 20ක් විතර මං හිතන්නේ වැඩිපුර අරගෙන තිනවා. ඒ නිසා අපිට විනාඩි 40ක පමණ කාලයක් තියෙනවා සක්මන් කරන්න. අපි විනාඩි 40න් පස්සේ නැවත ශාලාවට රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ආයිති මේ ප්‍රකාශයත් එක්කම ප්‍රශ්න විචාර තුන වැඩ පිළිනිමාව අපි සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දනාටම තිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා